ඉතින් අපි සුපුරුදු පරිදි ආරාධනා කරනවා අපිට ඉදිරිපත් වෙලා තියෙන ධර්ම දහම් ගැටලු සභාවට ඉදිරිපත් කරන ලෙසට. හොඳයි, ත්වන් සන්න. අවසරයි ස්වාමීන් වහන්ස. අද 148 වෙන භාවනා වැඩමුළුවේ ආරම්භක දිනේ ප්‍රශ්න 10ක් ධර්ම සාකච්ඡාව සඳහා ලැබී තියෙනවා සාකච්ඡාවට ගන්න. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් එක් ප්‍රශ්නයකුත් තියෙනවා. එම ගැටලු ඔබ වහන්සේ ලෙස ඉදිරිපත් කිරීම සඳහා ගෞරව නමස්කාර පූරක අවසර පතනවා. ප්‍රථම ප්‍රශ්නය අතිපූජනීය ස්වාමින් වහන්සේගෙන් අවසර තෙරුවන් සරණයි. මම මෙම මීත්‍රිකල භාවනා වැඩසටහන් සඳහා ආදුක්ණයක වෙමි. පර්යංක භාවනාව. භාවනාව සඳහා පර්යංකේ අසුන්ගත් පසු මම මේ සිටිමි වශයෙන් වාඩි වී සිටින ඉරියව්ව කෙරෙහි හොඳින් සතිය පිහිටුවීමට හැකිවිය. ඉන්පසු ක්‍රමෙන් යම් විධානයකින් කෙරෙන ශාරීරික ක්‍රියා සෙලවීම නැවැත්වීම ගැටලුවක් නොවිය. සතිය හොඳින් පිහිටයි. ක්‍රමෙන් ආනාපානයේ වෙත අවධානය යොමු කෙලිමි. එම අරමුණෙහි එක දිගට සිටීමට නොහැකි ලෙස සිතට වෙනත් සිතුවිලි ඇතුල් වේ. එහිදී නැවත සිටින ඉරියව්ව මෙනෙහි කර පෙරසේම ආනාපානය වෙත සිතගෙන ගියමි. අවස්ථා කීපයක් උත්සාහ කළ පසු හොඳින් ආනාපානය දැනිනි. ඒ පිම්බීම හැකිලිම ලෙස නොව නාසය තුල වාතයේ ගමන් කරන ආකාරයෙනි. විනාඩි කිහිපයක් මේ අරමුණේ රැඳී සිටීමෙන් අනතුරුව නාසයේ ඉහළ කෙළවර නලල් තලයට පහතින් දැඩි තෙරපීමක් කරනවා යන දැනීමක් ඇති වී මූල කමටහනින් සිත ඉවත් විය. ඉන්පසු නැවත මම මෙහි සිටිම යන අරමුණින් පෙර පරිදිම ආනාපානය වෙතට සිත ගෙන ආවද පෙර වූ තෙරපීම එලෙසම විය. විශේෂයෙන් සඳහන් කරමි. මින් පෙර මා භාවනා කරන අවස්ථාවවලදී ආනාපානසති භාවනාවේදී යම් මෙම ස්වභාවය දැඩිව ඇතිවිය. නමුත් මෛත්‍රී භාවනාව හෝ විශේෂයෙන් පිළිකුල් භාවනාව කරන විට එම අපහසුව නොමැතිවීම අරමුණෙහි වැඩි කාලයක් සිත රඳවා තබා ගැනීමට හැකිය. අද දවසේ ද ආනාපානය වඩන විට එම අපහසුව ඇති වූයේ නිසා ඒ මගහරවාගෙන භාවනා අරමුණ පවත්වා ගැනීමට උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ප්‍රශ්නයේ දෙවන කොටසක් තියෙනවා ඒක පසුව කියවන්නද සක්මන් භාවනාව පිළිබඳ. ඔව් අපි ඒක මේක ටිකක් සාකච්ඡා කළේ. හොඳයි ඇත්තටම මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගේද කියලා මේ ප්‍රශ්නේ. ඔව්. මීට කලින් ඒ කියන්නේ කොච් මේ ගෙදෙද්දි භාවනා කරලා තියෙනවද? ගෙදෙද්දි භාවනා කරනකොටත් මේ தත්ත්වම එනවද නැත්නම් ඔව්. ඒ කියන්නේ ඉන්න බැරිද මේක කියන්නේ කොහෙදද මේ කියන්නේ අපහසුතාවය දැනෙන්නේ කොහේද කියලාද කියන්නේ? ඔව් ඒ කියන්නේ ආනාපාන සතිය කරගෙන යනවා ටික වෙලාවක් හිත හොඳට එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ මෙතන රිදිල්ලක් රිදෙන්න ගන්නවද නැත්නම් යන්න නලියන්න වගේ තදවීමක් වගේ සර්. තදවීමක් වගේ. ඒ කියන්නේ ඒක මග හැරෙන්නෙම නැත්නම් දිගටම ඒ විදිහට තියනවද? හුස්ම රැල්ල ගැන අවධානය ඒ ඒ தත්ත්වේ පවතිනවා සවෙන්නස්. හුස්ම රැල්ල ගැන අවධානය යොමු කරනකොට ඒ தත්ත්වය ගැන පවතිනවා. එහෙම. දික් ඒ කියන්නේ කොච්චර කාලයකද ඉඳන් ආනාපාන සති කරනවද? සෝමනාස දැන් <clears throat> වසරකට පමණ පෙර දිගටම ආනාපාන සතිය කළා. ඔව්. ඊට පස්සේ ඒ தත්ත්වය ඇති වෙච්ච නිසා මේ ආනාපාන සතිය කරන එක නවත්වලා ඔව්. තවත් ස්වාමීන් වහන්සේ නමකකින් උපදෙස් ගත්තා. ඔව්. ඊට ඒ වෙලාවේ තමයි කිව්වේ වෙන <clears throat> කමටහනක් වඩලා බලන්න. ඔව්. හි තත්ත්වේ පවතිනවද කියලා මේ පිළිකුල් භාවනාවට යොමු වුණා. එතකොටත් භාවනාවට ඉඳගෙන ඒක වඩාගෙන යද්දී යම් පමණකට අර தත්ත්වය ආවත් අර මේ ශරීරේ කොටස් ගැන අවධානය යොමු කරමින් භාවනා වඩද්දී ඒක ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. හොඳයි. ඇත්තට මටත් හිතුනේ කමෙන්ට් يعني දැන් ආනාපාන සතිය කරද්දී විතරනම් මේ தත්ත්වේ මතුවෙන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් දැන් අපි ආනාපාන සතියේදී අපි දන්නවා අපේ අවධානය නාසිකාග්‍ර ප්‍රදේශයේ තියෙන්නේ. ටිකක් උඩ කොටසනේ තියෙන්නේ. එතකොට අපිට සියුම්ම කයේ තියෙන සාමාන්‍ය දැනීමක් වුණත් කියන්නේ උඩ කොටසේ මූණ ප්‍රදේශයේ තියෙන සාමාන්‍ය දැනීමක් වුණත් ඊට ප්‍රබලව දැනීමේ ශක්තිය තියෙනවා. මොකද අපේ හිත එකඟ වෙලා ඒකරාශී වෙලා තියෙන්නේ මේ උඩ ප්‍රදේශي, මූණ ප්‍රදේශي. ඒ නිසා නිරන්තරයෙන් තියෙන නිකන් මොනාහරි දැනීමක් සංවේදී බවක් වුණත් ආනාපානෙ හොඳට වැඩිගෙන යනකොට සිතේ යම් එකඟ බවක් හැදෙනකොට මේක ඊටාම දරනඩු විදිහට තේරෙන්න ගන්නවා. ඒ නිසා හැබැයි ඒක බාධාවක් වෙන්න පුළුවන් මුල් කාලෙදී. ඒ නිසා මම නම් හිතනවා පිළිකුල් භාවනාවටත් වඩා නැත්නම් කොනප ඒ භාවනාවට වඩා ඔතෙන්ට හොඳයි මේ පිම්බිම හැකිනිය භාවනාවට දාලා බලුවා නම් එතෙන්දී කෙලින්ම අපේ අවධානය යොමු වෙන්නේ උදර ප්‍රදේශයට. කළා තියෙනවද මීට කලින්? විශේෂයෙන් වදලා නැහැ සමහරවිට. ඔව්. දැන් අපි ආනාපාන සතියේම ක්‍රමවේදයමයි භාවිතා කරන්නේ. හැබැයි අපේ අවධානය තියෙන්නේ මේ උදර ප්‍රදේශයේ. උදර ප්‍රදේශයේ අපි අවධානය තියාගෙන નિરાයාසයෙන් හුස්ම ගන්න ශරීරෙට ඉඩ දෙනවා. අපි ආනාපාන සතියෙත් වඩන්නේ එහෙමනේ. අපි හිතලා හුස්ම ගත්තොත් වැරදි. ඒ එහෙම නෙමෙයි. අපි මේ નિરાයාසයෙන් කයට හුස්ම ගන්න දීලා නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත තියාගෙන ඒ පිළිබඳව දැනුවත් වෙනවා. ඒ වෙනුවට නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත තියනවා වෙනුවට අපි අපේ අවධානය පවත්වන උදර ප්‍රදේශයේ. කියන්නේ පොඩ්ඩක් මේ පපුවට ටිකක් පහළ ප්‍රදේශයේ එතන අවධානය රඳවනකොට කියන්නේ අපි හුස්ම ගන්නවත් එක්ක උදරයේ බඩේ යම් පිම්බීමක් සිද්ධ වෙනවනේ ඉදිරියට නිරායාමක් සිද්ධ වෙනවනේ. ඊළඟට හුස්ම පිට කරනකොට උදරය ආපසු පැමිණෙනවා, හැකිලෙනවා. එතකොට මේ පිම්බීම හැකිලිම කියන දේ තමයි අපි එතකොට භාවනාවේ අරමුණ වශයෙන් පවත්වන්නේ. මූල කමඨහන වශයෙන් පවත්වන්නේ. අනිවාර්යෙන් මේ ක්‍රමේදී දැන් අපිටම මේතන තියෙන සංවේදී බව අහුවෙන්නේ නැහැ. මොකද අපේ අවධානය රාශි වෙන්නේ මෙතෙන්ට. ඒ නිසා එතෙන්ට මාරු කරලා බලන්න මම නම් හිතනවා සෑහෙන දුරට ඔය ඔය ප්‍රශ්නේ නම් ගලවෙන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මේ ළඟට සක්මන් භාවනාව එම ප්‍රශ්නෙටම අදාළ සක්මන් ආරම්භයේදී සිටගෙන සිටනවා යන අරමුණින් සිතගෙන ඇවිදිනවා යන අරමුණින් සක්මන ආරම්භ කළෙමි. සක්මන් භාවනාව ආරම්භයට පෙර විනාඩි 5ක් පමණ සාමාන්‍ය ගමනින් ඇවිදින්න යනුවෙන් ඊයේ ලොකු ස්වාමින් වහන්සේගේ පටිගත කළ ධර්මදේශනාවන් ශ්‍රවණය කළ නිසා මම කීපයක් එසේ කළමි. එය මා එසේ සිදු කළ පළමු වතාවේ එහිදී වෙනදා සක්මන් භාවනාව ඍජුව ආරම්භ කළ පසු අඩි කීපයක් යනතෙක් ශරීරයේ අසමබර ගතියක් දැනුණද පෙර උපදේශ ක්‍රියාත්මක කර නිසා හොඳින් සමබරව සක්මනේ සිත පිහිටවන්නට හැකිවිය. පර්යංකයට සාපේක්ෂව සක්මනේදී වැඩි කාලයක් දෙපා පතුලෙහි තෙරපීම් පිළිබඳව සතිය පිහිටවා ගැනීම සිටීමට හැකිවිය. විටින් විට සිත වෙනත් අරමුණු ඔස්සේ ඇදී ගියද මොහොතකින්ම සිත පිටගිය බව දැන යලි සක්මනේ සිත පිහිටවීමට හැකිය. නමුත් එක දිගට සතිය එසේ නොපිහිටයි. නැවත නැවත අරමුණු කරමින් සතිය වඩවා ගතිමි. ඉහළ ආරණ්‍යයේ සිට පහළට පැමිණෙන විටද ඇවිදිනයා යන සිතින්ම ගමන් ගතෙමි. එවිට වැඩි වේලාවක් සිත පිහිටුවා ගැනීමට හැකිවිය. ඒ නැවතුමක් නැතිව එක දිගට පැමිණිය නිසායයි සිතමි. ඔබ වහන්සේට සියලු සම්්‍යක් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කරමි. ඔව් සක්මන් භාවනාව නම් විශේෂ ප්‍රශ්නයක් වෙලා නැහැ. සක්මන් භාවනාවත් ඊටාම يعني උද්‍යෝගයෙන් කරන්න මොකද අපිට විපස්සනාවට උමනා කරන සෑහෙන පුහුණුවක් සක්මන් භාවනාව කරා ලැබෙනවා. මොකද අපි ඉඳගෙන කරන භාවනාවේදී ඇත්තටම අරමුණ ටිකක් මුල් අවස්ථාවේදී නිශ්චිතව එහෙම නැත්නම් නිශ්චලව තියෙනවා වගේ දැනෙන්නේ. නිසා මුලදී ඒ තරම් මේකේ විපස්සනාවට නැඹුරු බව ටිකක් ඒ තරම් වටහා ගන්න අමාරුයි. නමුත් සක්මන් භාවනාව මුල ඉඳන්ම අර අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. නමුත් ඒ වෙනස් වෙන අරමුණ තුල අපි අඛණ්ඩ සතියක් පවත්වන්න උත්සාහත් වෙනවා. දැන් වම් පාදයේ ස්පර්ශ වෙනකොට ඔන්න එතන අපි සතිය සතිමත් වෙනවා. ඊළඟට ආයි දකුණු පාදය ස්පර්ශ වෙනකොට එතන සතිමත් වෙනවා. ආයි වම් පාදය ස්පර්ශ වෙනකොට එතන සතිමත් වෙනවා. මේ විදිහට අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙද්දිත් අපි සතියෙන් යුක්තව මේ ගමන යනවා. එතකොට අපි අකණ්ඩ සතියක් වර්ධනය කරනවා. හැබැයි අරමුණ පිළිබඳව මාරුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේමයි අපිට අපි හැදෙන එකඟ බව අපිට ඕමනා ඕමනා තැනට මාරු කරන්න ශක්තිය හැදෙනවා. ඒ නිසා ඒක සෑහෙන විපස්සනාවට ලොකු රුකුලක් වෙනවා. නිසා සක්මන් භාවනාව හොඳින් කරගෙන යන්න. මම අර පිම්බීම හැකිලිම ගැන ඒ භාවනාවට චුට්ටක් කරුණු කීපයක් කියන්නම්. ඇත්තටම දැන් වර්තමාන කාලයේදී බුරුමේ හැම විශේෂයෙන්ම පිම්බීම හැකිලිම භාවනාව තමයි මුල් කරගෙන යන්නේ. ඒ නිසා ඒක කෙලින්ම විපස්සනාට අදාළව යන්න පුළුවන්. මේ ආනාපාන සතියේදී සමත පැත්තෙන් හිත වැඩෙන්නත් පුළුවන් විපස්සනා පැත්තෙන් හිත වැඩෙන්නත් පුළුවන් ප්‍රයෝජන තියෙනවා ඇත්තටම දෙකම බොහොම ප්‍රබල කමඨාන් ඒ නිසා පිම්බීම හැකිලිම භාවනාවේදී මම යම් මූලික උපදෙස් කීපයක් දෙනවා නම් දැන් අපි අවධානය උදර ප්‍රදේශයේ තියාගෙන අපි බලන් ඉන්නකොට දැන් ඔන හුස්ම ගන්නවත් එක්ක උදරේ යම් ඉස්සරහට නෙරාගෙන යෑමක් පිම්බීමක් සිද්ධ වෙනවා. ඉතින් අපේ තාම නිකන් ආදුනිකයි නම් මේ ගමනට අපිට පුළුවන් මේ අවස්ථාවේදී පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට ඒ පිම්බීම හොඳට ප්‍රබලව දැනෙන අවස්ථාවේදී පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට ඒක නතර වෙලා ඔන්න ආපසු එනකොට ආපහු මේ උදරය හැකිලෙනකොට ඔන්න හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ විදිහට පිම්බීමක් හැකිලීමක් පාසා පිම්බෙනවා හැකිලෙනවා කියලා හොඳට මෙනෙහි කිරීම සහිතව මේ දේ කරගෙන යනවා මුලදී. අපි තුමු මෙහෙම දැන් කරගෙන යද්දී හිත හොඳට ටිකක් සංසුන් වෙනවා මේ අරමුණේ ඉන්න පුළුවන් අපි තුමු ටිකක් සාර්ථක වුණා කියලා. ඊට පස්සේ උත්සාහවත් වෙන්න මේ පිම්බෙනවා හැකිලෙනවා කියන වචනින් කියන වෙනුවට, يعني හිතින් දැන් අපි හිතනවානේ මෙනෙහි කිරීමක් කරනවානේ. මෙනෙහි කිරීම නතර කළා බැරිද මට මේ පිම්බෙනකොට මේ පිම්බීමේ මුළු චක්‍රේම හිත පවත්වන්න. හිත පැවැත්වීම විතරයි. දැනුවත් භාවය විතරයි. කියන්න යන්නේ නැහැ. පිම්මෙනවා, හැකිලෙනවා කියලා කියන්න යන්නේ නැහැ. ඒ වෙනුවට හොඳට මේ දැන් Tamanට තේරෙනවා දැන් පිම්බීමක් කියන දේ තැන සංඥාව තියෙනවා. හැකිලීමක් පිළිබඳව සංඥාව තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් වෙනවා. පිම්බීම පිළිබඳව දැනුවත් වෙනවා. හැකිලීම පිළිබඳව දැනුවත් වෙනවා. හිත පුළුවන් තරම් නිශ්ශබ්දව තියන් ඉන්නවා. අපි යාට කතා කරන්න දෙන්නේ නැහැ. එනකොට බොහොම හිතට තියෙන නිකන් නිශ්ශබ්දව මේ පිළිබඳව දැනුවත් වෙන්නයි තියෙන්නේ. තවදුරටත් ඕක කරගෙන යනකොට ඔන්න අපිට පුළුවන් දැන් පිම්මීමක් කියන එක පාඨෂණිකව වෙනවත් නෙමෙයිනේ. බොහොම ඊටාම සියුම්ම පටන් අරගෙන ක්‍රමානුකූලව වර්ධනයක් වෙලා ක්‍රමානුකූලව අවසන් වෙලා ඊට නිකන් නිශ්චල බවකට වගේපත් වෙලා ආයෙත් ක්‍රමානුකූලව හැකිරීම පටන් අරගෙන ඒකේ යම් උච්ච මට්ටමකටපත් වෙලා අනේ ඒක ක්‍රමානුකූලව අඩු වෙලා අවසන් වෙලා යනවා. මේ වගේ චක්‍රයක් තියෙනවානේ පිම්බීමේ හැකිලීමේ. ඒ මුළු චක්‍රයම අල්ලගන්න උත්සාහත් වෙනවා. ඒ කියන්නේ කොහොමද මේ පිම්බීම ඊටාම සියුම්ම පටන් ගන්නෙ? එතන ඉඳන්ම දැනුවත් වෙන්න බලනවා. හැකිලීමෙත් ඒ විදිහටම මුල මැද ඔක්කොම අල්ලගන්න බලනවා. මේ විදිහට අර ආනාපාන සතියට සෑහෙන්න සමගාමී විදිහටමයි මේකත් වඩන්න තියෙන්නේ. මේ විදිහට කරගෙන යන්න. එතකොට අය එන සංකීර්ණතාවේ අර මෙතන ආපු සංකීර්ණතා නම් බොහෝ විදිහට මගහැරලා ආවි කියලා හිතනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. මුලින්ම සක්මන් භාවනාව සක්මන් කිරීමේදී වම දකුණු වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. වැල්ලේ තිබෙන රළු බව, මට සිලුටු බව හා සිසිල් බව පාදවලට දැනුනි. එසේම සක්මන් කිරීමේදී එක් පාදයකට අවධානය වැඩිවන බවත් වැටහි. පාද දෙකටම සමාන අවධානයක් යෙදීමට නොහැකි බවත් වැටහින. මෙසේ කීපවරක් සක්මන් කරන විට පියවර 30 40ක් පමණ මා වැටෙන්නට යන තරමට තද නිදිමතක් ඇති වී ඇතිවීමෙන් පසු මගේ ශරීරය ඉතා සැහැල්ලුවෙන් අඩිය තබමින් ගමන් කරනු හෙවණැල්ලක් මෙන් විය. උඩුකයේ හෙවණැල්ල පමණක් දිස්විය. කය සෙලවිය නොහැක. හිස එසවීමටද නොසිතේ. මුලදී බරට අඩිය තබමින් සක්පන් කළ මාහට මේ අවස්ථාවේදී සැහැල්ලුවෙන් අඩිය තබන ස්වභාවයක්ද සියුම්ව වම දකුණ මෙනෙහි කරනු ස්වභාවයක්ද දැනුනි. ශරීරයේ කිසිදු වේදනාවක් නොදැනුනි. තව බොහෝ වේලාවක් සක්මන් කළ හැකි බව දැනුනි. කාලයේ ගෙවුණු බවක් නොදැනුනි. ස්වාමින් වහන්සේගෙන් මේ බව අසමි යන සිතවිල්ල ඇතිවීමත් සමග ඒ ස්වභාවයේ විසිර ගොස් පුරුදු සක්මනට පත්වීමි. ප්‍රශ්නයේ දෙවන කොටස පරණ. දැන් සක්මන කරගෙන යනකොට අපේ හිතේ එකඟ බවක් දියුණු වෙනකොට අපි හිතමු යම් පමණක සමාධි ගතියක් දියුණු වෙනකොට ඇතැම් වෙලාවට මේ සක්මන් ඉරියව්ව ඒ හැදෙන සමාධියට ටිකක් බාධා කරනවා මොකද අපි සක්මනේදී හිතලා කරන යමක් තියෙනවා ඒ කියන්නේ චේතනාපූර්වකව වම් පාදයේ ඔසවනවා චේතනාපූර්වකව දකුණු පාදයේ ඔසවනවා මේ විදිහට අපි චේතනාපූර්වකව කටයුතු රාශියක් කරන නිසා අද අර මේ සක්මන හරහා ප්‍රතිඵලය දැන් ඊට වඩා ටිකක් සූක්ෂමයි ඊටාම සරලයි එතකොට ඒ එකඟයි ඒ එකඟ භාවයට දැන් මේ අර කායික වශයෙන් සිද්ධ වෙන චලන රාශිය ටිකක් බාධාවක් වෙනවා. ඒ වගේ වෙලාවට ක්‍රමානුකූලව සක්මන නතර කළා හිටගෙන අපිට තවදුරටත් මේ හැදෙන සමාධියට මේ උදව් කරන්න පුළුවන්. මට පොඩ්ඩක් තව විස්තර දැනගන්න පුළුවන්ද කාගේද කියලා මේ ඉදිරිපත් කරපු කෙනා? ඔව්. පොඩ්ඩක් එනවද විස්තර දැනගන්න. මීට කලින් සක්මන් කරද්දිත් ওই தත්ත්වයක් දැකලා තියෙනවද නැත්නම් අද විතරද ওই தත්ත්වේ ආවේ? ස්වාමීන් වහන්සේ මං ගිය අවුරුද්දෙත් ආවා. ඔව්. ඊට පස්සේ මං ටික ටික පුහුණු කරා. හොඳයි. ඒ පුහුණු කරනකොට තමයි ඒ කීප වාරයක්ම මේ විදියට මේ වුණා. මට උඟක්ම තියෙන්නේ මේ නිින්ද නිදිමත එනවා. සක්මනේ සාමාන්‍ය දෙකක් විතර සක්මනේ යාට මෙයාට නිදිමත ගතිය. නිදිමත කියන්නේ සාමාන්‍යයෙන් අපිට දැන් අපිට පුළුවන්නේ ඈනුන් ගිහිල්ලා නිදිමත ගතියක් එනවනේ. ඒ නිදිමත ගතියෙමද දැන් මේ මෙතනත් එන්නේ. එහෙම නැත්නම් ක්‍රමානුකූලව ටිකක් සක්මන හොඳට කෙරෙනවා. හොඳට සතියෙන් තමන් ඒ කටයුත්ත කරගෙන යනවා. හැබැයි එහෙම කරගෙන යනකොට නිකන් ටිකක් පැත්ත නිකන් අඳුරු වෙලා ගිහිල්ලා S2 නිකන් පියවිලා ගිහිල්ලා ඒ වගේ ගතියකට දෙන්නේ. ඔව් මේ සාමාන්‍යයෙන් මට තේරෙනවා මේ හරියටම පාද කෙලෙහිට කෙරෙහි අවධානය යොමු කරාට පස්සේ තමයි නිදිමත එන්නේ කියන මට තේරුනේ. ඔව්. ඉතින් ඒ වෙලාවට මම වේගෙන් මේ සක්මන් කරනවා. අනිත් මට කල මොකද නැවැත්තුවත් ආයි මට ආපහු කරන්න මේ එහෙම නැවැත්තුවා. ඒ කියන්නේ දැන් නතර වුණොත් නතර වෙලා හිත එකඟ වෙන්න ඉඩ දුන්නොත් හිත නිදා ගන්නවද? නෑ නෑ නවත්තලා වෙන වැඩක් කරලා ආයි කරන්න උනොත් කරගන්න. නෑ එහෙම එහෙම නෙමෙයි. ඔව් ඔව්. දැන් ඒකක් හරි බීලා ආයි කරන්න හිටියොත් කරන්න බෑ. මම ඒ හින්දා ඒ වෙලාවට වේගෙන් ඇවිදිනවා. වේගෙන් සක්මන් කරනවා. සක්මන් කෙරවලට ගින් කකුල් දෙකත් හයියෙන් අර මම දකුණ කියලා ගාලා ආයි තාම ඔයාලා එනවා. එතකොට මට ටිකක් අර නිදිමත ගතිය අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ කරගෙන යද්දි අර තත්ත්වය ආයෙ එන්නේ නැද්ද? නෑ ඊට පස්සේ ඉතින් ආයෙ ටිකක් කරගෙන යනකොට ආයෙ දැන් ඔය ඒ தත්ත්වය එනකොට හැබැයි ඔය නිදිමත මග හරවා ගන්න කරපු ක්‍රම ටික නෙමෙයි හරියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන මේ නිදිමත කියලා කියන්නේ අනිත් නියවන ටික ඔක්කොම ටික අයින් වෙලා දැන් ලස්සට හිත එකඟ වෙන්න හදන අවස්ථාව. මෙතෙන්දී අපි නැවතත් හිත නිකන් කූද්දලා ගන්නවා වගේ නැවත නිකන් හිත විසිරෝලා ඔය විදිහට අතපය විසිකලා ගැනීමෙන් වෙන්නේ අර හොඳට වැඩෙන භවනාවට මේ අවහිර කිරීමක්. මෙතෙන්දී අපි බලන්න ඕනේ මේ දැන් නිදා ගන්නවා වගේ ගතියක් තමයි තියෙන්නේ. හැබැයි මේ හරහා අනිත් නියෝරණ ටික යටපත් වෙලා හොඳට හිතෙන් එකඟ වෙනවා. දැන් නිකන් තේරෙනවද නිකන් සමහරවල් නිකන් S2ක් නිකන් පියවිගෙන යනවා වගේ නිකන් අඳුරු වේගෙන යනවා වගේ එහෙම ගැතියක් තේරෙනවද? ඔව් ස්වාමිනාසේ මේ කොහමරි යන්න ඇවිදින්න ඕන බැරි තරම්. හරි ඒකට කමක් නැහැ. ඒ වෙලාවේදී එතන හිට ගන්න. හිටගෙන ඒ හැදෙන සමාධියට ඉඩ දෙන්න. ඒ කියන්නේ එතන එතන හැදෙන්නේ එක්තරා අන්දමක දැන් මට පොඩ්ඩක් විස්තර කරනවාද මීට කලින් ඒ කියන්නේ පරයන්ක භාවනාවේදී මොනවද කරන්නේ? ආනාපාන සතියද කරන්නේ? මොකක්ද මේ පිම්බීම හැකිලිම කරන්නේ? ඔව්. ඒකෙදිත් මේ ස්වාමිනාංශ මේ පරයන්ක භාවනාව කරගෙන යනකොට මේ සිත මේ එකඟ මේ කියන්නේ හුස්ම නොපෙනී ගියාට පස්සේ ඔව්. නිකන් මේ මගේ මුළු ඇඟ ගල් ගැහිලා නිකන් මේ කිසිම දෙයක් මට දැනෙන්නේ නැහැ මම නිකන් මේ අඳුරු කාමරයක තනි වෙලා ඉන්නවා වගේ හැඟීමක් මට ඇති වෙනවා මේ හිත හුඟක් මේ ගල් ගැහිලා තියෙන මේ මේ වම මේ මේ මේ හුස්ම ටිකක් මට ලාවට දැනෙනවා යටින් වගේ. ඒක මම ලියලා තියෙන සක්මන් භාවනාව ඉස්තේ. පස්සේ. දැන් එතකොට මීට කලින් ආනාපාන සතිය නැපින්බිම හැකලීමෙන් ගිහිල්ලා ওই විදිහට එකඟුණාට පස්සේ කයේ දැනෙන වෙනත් සංවේදනාවන් දැක ගන්න යොදවලා නැද්ද හිත? දැන් ඒක වේලාසන මට මේ මොහොතට යන්න ඉස්සර වෙලා සංවේදනා දැනෙනවා. නමුත් ඒ හිත ඒක මේ මේ සිතුවිලි මේ කියන්නේ මේ ආසාස එහෙම නොපෙනිනා වුණාට පස්සේ මුකුත්ම දැනෙන්නේ. නොපෙනුනාට පස්සේ මුකුත්ම දැනෙන්නේ නැහැ. වේදනා රෝම මොකුත් දැනෙන්නේ නැහැ. අනිත් වෙලාවට නම් කසනවා, නිකට කසනවා, ඔළුව කසනවා, ඒ වගේ. එහෙම ඇති වෙන ඉස්සර වෙලා. ඉතින් මම ඒ වුණාට ඒක අර ගණන් ගන්න නැතුව දිගටම කරගෙන යනවා. ඒ කියන්නේ අර නිකන් කසනවා කසනවා වගේ කෙනෙකුට ඒක නැතුව යනවා. ඒ මේ විදිහට කරනවා. අර තත්ත්වයට ගියාට පස්සේ මට මුකුත්ම දැනෙන්නේ. දැන් එතකොට පිම්බි මහැකිලිම හරහා යනකොට පිම්බීම හැකිලීමට මොකද වෙන්නේ? ඒක බොහොම සියුම් වෙලා නොපෙනී යනවා වගේද වෙන්නේ? ඒක වරින් වර පේනවා ස්වාමීන් සමහර අවස්ථාවල අර යටකින් වගේ එනවා මේ ආසස් ප්‍රසාසය දැනෙනවා. හොඳයි. ඒ ඒකේ ටිකක් ඔය වගේ ටිකක් දුරට ගෙනහිල්ලා ඒකෙන් ගෙනියනවානේ අපි අපි තමු සෑහෙන සියුම් වෙනකම්. එතන يعني නොපෙනී යනකම් ඉන්නේ නැතුව පොඩ්ඩක් බලන්න ඒ වෙනුවට දැන් කයේ වෙන තැන් එහෙම අරමුණු කරලා එහෙමත් බලලා තියනවද? එහෙම බලලා චුට්ටක් බලන්න. ඒ කියන්නේ දැන් අපි මේ අරමුණ හරහා ආවා ටිකක් දුරට. ඒකෙන් සෑහෙන දුරක් ආවට පස්සේ දැන් ඉතිරි වෙලා තියෙන නිකන් දැන් පිම්බීමක් හැකිලීමක් කියන සංඥාව වෙනුවට දැන් තියෙන නිකන් තද වෙන ගතියක් එහෙම නැත්නම් රළු ගතියක් තද ගතියක් ඔය වගේ පැත්තකට වෙනස් වෙනවනේ ඔක දැන් පෙරලෙනවනේ දැන් කියන්නේ ටච් සියුම් මට්ටමක් පරමාර්ථ මට්ටමක් කියන්නේ අන්න ඒ අවස්ථාවේදී අපිට පුළුවන් තව කයේ එහෙම තව දැනෙන තැන් තියෙනවා නම් ඒවට අවධානය යොමු කරන්නත් පුළුවන්. මේ කීපයක් කරලා බලන්න. ඒ කියන්නේ කයේ ඒ විදිහට කයේ ඕනම තැනක ඒ අර Taman දැන් පිම්බීම හැකිලිම විතරක් මුල් කරගන්නව වෙනුවට තවත් තැන්වල ওই වගේ දැනෙන දේවල් තියෙනවද කියලා බලන්න. තියෙනවා නම් ඒවත් පොඩ්ඩක් අවධානයෙන් බලන්න. ඒවැය යම් යම් ඇතිවීම නැතිවීම ස්වභාවයන් තියෙනවා නම් ඒවා හොඳට දැනුවත් වෙන්න. ඒවා හොඳට සමනය වෙලා යනවා නම් දැන් අපි ඇතම් තැනක නිරීක්ෂණය කරනකොට ඒ අරමුණත් එක්ක හොඳට මේ අපේ දැනුවත් බව හිතේ මේ මේ නිරීක්ෂණය කරන ස්වභාවය හොඳට නිකන් ඒක රාශියේ වෙලා මූණට මුණලා ඉන්න අවස්ථාවන් හම්බ වෙන්න පුළුවන්. එතකොට එතන නතර වෙලා ඒක හොඳට නිරීක්ෂණය කරන්න. ආයි වෙන තැනකට යන්න ඕම නැහැ. එතකොට එතන හොඳට නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරද්දී අපි හිතමු මේක මේක හොඳට සමනය වෙලා නිකන් නිස්කලංක බවක් වගේ එනවනම් ඒකට ඉඩ දෙන්න. ඒකේ වරදක් නැහැ. දැන් ඒ ඒ නිස්කලංක භවයේත් නිකන් Tamanට තේරෙන නිකන් අඳුරු අඳුරකට ගියා වගේ දෙයක් නම් ඒකේ වරදක් නැහැ. හිතේ එක්තරා අන්දමක සමාධිගත වීමක් වෙනවා. ඒක වරදක් නැහැ. ඒ ඒ දැන් හිත එක පැත්තකින් අපි සමාධියට බිය වේ යුතුත් නැහැ. අනිත් පැත්තෙන් සමාධියට ලොල් වේ යුතුත් නැහැ. හැබැයි සමාධියෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ අපි ගන්නවා. එහෙමයි යන්න තියෙන්නේ. ඒ නිසා දැන් ඔය தත්වයට සමාන தත්වයක් සක්මනේදිත් වෙන්න පුළුවන්. සක්මනේදිත් හොඳට යනකොට හිත එකඟ වෙනකොට අර වගේම නිකන් අඳුරු වෙලා නිකන් ගුහාවකට යනවා වගේ එහෙම නැත්නම් S2 නිකන් පියවිගෙන ඒ යන්න අර අර தත්ත්වෙම තමයි දැන් මෙතෙන්ද ලස්සන්ට හැදෙන්නේ. එතකොට ආයි සක්මන් කරන්න එපා. එතන නතර වෙන්න. හිටගෙන හිටගෙන ඉඳගෙන අර අර දෙයට ඉඩ දෙන්න. ඒ දේ හොඳට කය මේ කියන්නේ හිත හොඳට ඒකේ බැහැ ගන්න හොඳට එකඟ වෙන්න ඉඩ දීලා අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. මට තියෙන සාහනංශ දැන් එතන නැවතුනාට පස්සේ ඉන් එහාට යන්නේ නැහැ දැන් කීප සැරයක් නෑ එහෙම එහෙම දැන් ඒ කියන්නේ දැන් අපි මේක දෝවන්න හැදුවට දැන් මේක යන රටාවක් තියෙනවානේ ඒ කියන්නේ අපිට භාවනාව කරගෙන යනකොට මුලදී අපිට ටිකක් මෙහෙවන්න පුළුවන් මුලදී අපි එහෙට දානවා මෙහෙට දානවා දුහිත දිව්වහම ආයි අරගෙන එනවා ඔය විදිහට අපි මේක මෙහෙවීමක් කරනවා හැබැයි ටික ටික ටික ටික භාවනාව වැඩෙන්න වැඩෙන්න අපි මේකේ රටාව අල්ල ගන්න ඕනේ කොයි විදිහටද දැන් මේ හිත වැඩෙන්නේ මේක මට වමනා වුණාට 3 4ක් තිස්සේ වඩන්න ඒක එහෙම වෙන්නේ ඒකේ රටාවේදී ඔන්න අපි තුමු පැයක් විතර යනකොට නම් ඈනුන් ගිහිල්ලා දැන් මේ ඒ ඒ ඒ කාල පරිච්ඡේදය අවසන් වෙනවා. ඊට පස්සේ අපි ඔන්න නතර කළා. ඔන්න පොඩ්ඩක් ඉතින් වෙන වැඩක් කළා. එහෙම නැත්නම් සක්මනකට ඉඳගෙන හිටියනම් ඔන්න සක්මනකට ගිහිල්ලා සක්මනේ හිටියනම් ඉඳගෙන ගිහිල්ලා. මේ වගේ චුට්ටක් අරමුණ වෙනස් කළා. ආයි අපි ඊළඟ මේක පටන් ගන්නවා. අන්න ඒ වගේ මේකත් එක්ක අර සම්බන්ධය තේරුම් ගන්න ඕනේ අපිම. මේක අපේ ඉලක්කයක් වශයෙන් තිබුණාට මම අද කොහොම හරි පැය 3ක් එකට ඉන්නවා කියලා එහෙම වෙන්නේ අපි අර මේකත් එක්ක නිකන් යාළු වෙලා මේකත් එක්ක මේක යන රටාවත් එක්ක අපි හරි අපි හරි ගහෙන්න ඕනේ. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ස්වාමිනාස මේ පොඩි මේ කාරණයක් කියන්න අවසර ඉල්ලනවා මේ මොකද මම මේ මීට ටික කාලයකට ඉස්සෙල්ලා මම ඔය මේ ආනාපාන සතිය ඔය නාසිකාග්‍රේ මේ අර කෙනෙක් ප්‍රශ්නයක් අහපු ඉන්න. නාසිකාග්‍රයෙන් මම ආනාපාන සතිය කරන්න ගත්තා. ඒ ගන්නකොට මට මගේ ඔළුව එකක් වුමක් ආවා. ඒ මොකද මට දැනෙනවා මේ ඔළුව මේ කිට්ටුයි වගේ. මොළයට කිට්ටුයි වගේ මට දැනුනේ එහෙම. මොළයට කිට්ටුයි මේ නැහැ ඒ නිසා මේ මම එක ගන්නකොට මගේ ඔළුව රිදෙන්න ගත්තා. ඊට පස්සේ මම ඒක භාවනා කිරීලා తాවකාලිකව නැවැත්තුවා. නවතලා ඊට පස්සේ මෑත කාලේ නෙවෙයි පිම්බීම හැකිලිම ජනප්‍රිය වෙලා මම කුණෑගලක රේතකොට ඒ කාලේ එහෙ තිබුණේ පිම්බීම හැකිලිමක්. ඊට පස්සේ තමයි මම පිම්බීම හැකිලීමට මේ ස්වාමිනාසගෙන් අහලා පිම්බීම හැකිලීම කරන්න ගත්තේ. ඒකෙදි මට කිසි අපහසුාවක් ඇති වුණේ නැහැ. ඒක මම දැන් අර කරපු කෙනාටත් අර ස්වාමිනාස කියපු හින්දා මම හිතන ඒක මේ සාර්ථක වෙයි කියලා. මටත් ඒක එහෙම සාර්ථක වුණා ස්වාමී. හොඳයි. හොඳයි. හොඳයි. පරයන්ක භාවනාව ප්‍රශ්නේ දෙවෙනි කොටස. සක්මන අවසානයේ පරයන්ක භාවනාවට වාඩි වීමේ මාගේ මූල කර්මස්ථානය පිම්බීම හා හැකිලීමයි. වාඩි වී හුස්ම රැලි කීපයකින් සියලු ශබ්ද වෙන වෙනම ඇසෙන්නට විය. සතිය හොඳින් තිබෙනවා නේද කියා සිතුනි. ආශ්වාසයේදී උදරයේ පිම්බෙන ගතියක් ප්‍රශ්වාසයේදී හැකිලෙන ගතියක් වැටහින. ආශ්වාසයේ පටන් ගන්නා තැනක් නොපෙනුන අතර එය වේගෙන් ඉහළට යයි. ඒ සමගම ප්‍රශ්වාසය ඇරඹෙන අතර ඒ මැදදී කැඩි කැඩි ගොස් වලකට වැටෙන්නාක් මෙන් දැනි. එකෙනෙහිම නැවත ආශ්වාස පටන් ගනි. ආශ්වාසයේ ඉහළ කොනේදී ප්‍රශ්වාසය සමග සම්බන්ධයක් නැති බවත් ප්‍රශ්වාසයේ අග විශාල හිදසක් තිබෙන බවත් පෙනුනි. මෙසේ ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර සම්බන්ධයක් නැති බවක්ද ඒ දෙකෙහි ගමන් කිරීම එකිනෙකට වෙනස් බවක්ද වැටහි. කොපමණ වේලා බලා සිටියත් මට දැනෙන්නේ ඒ ලෙසටමය. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරමින් සිටින විට ක්‍රමෙන් හුස්ම සියුම් වී නොපෙනී ගියේය. එහෙත් සිත මූල කර්මස්ථානයේම තබාගෙන සිටියෙමි. එවිට මම මා පෙනෙන්නේ අඳුරු කාමරයක පුටුවක වාඩි වී සිටින වාගේ ඡායාව පමණකි. ඊටාම්ම යටකින් ඇරඹෙන ආශ්වාස ප්‍රශ්වාසය වරින් වර දැනේ. සිතුවිලි වැනි දෙයක් සිතට ආවාමින් විය. ඒවා සිතුවිලිද කියා මාහට සැකයකි. කීමට නොතේරි එකක්වත් මතක නැත. මාහට සැකයකි. වාඩි වී සිටි ඉරියව්වද බොඳ වී ගොසිනි. ඉඳහිට කුරුල් ශබ්දයක් ඇසුණු විට මම වනාන්තරයේ මැද සිටින බවද හැඟුණි. තනිකම වැනි හැඟීමක් මතුවී ආවද ඒ ගණන් නොගෙන මූල කර්මස්ථානයේම සිත යෙදුවෙමි. ශරීරයේ කිසිදු වේදනාවක් බඩගින්නක් පිපාසයක් පවා නොදැනුනි. සෙලවීමට හෝ ඇස් ඇරීමට නොසිතුනි. තව බොහෝ වේලාවක් මේ ආකාරයෙන්ම සිටිය හැකි බව දැනුන නමුත් මා උවමනාවෙන්ම ඇස් ඇරියෙමි. පැයකමාරක් පමණ ගත වී ඇති බව පෙනුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සුළුසුළු වෙනස්කම් සහිතව මෙසේ භාවනා වාර කිහිපයක් කළෙමි. එහෙත් මෙතනින් ඉදිරියටත් යන්නේ නැති බව හැඟේ මා යන මග නිවැරදිද? ඒ ආකාරයට තවදුරටත් භාවනා කරන්නද? ඔබ වහන්සේගේ දෙපා නමැද අඩුපාඩු වැරදි පෙන්වා දෙමින් උපදෙසක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ලැබේවායි පතමි. ඔව් අත්‍තරම ආනාපාන සතියේදී ඉතින් අපි මුල් අවස්ථාවේදී හිතේ එකඟ බවක් ආනාපානය පාවිච්චි කරනවා සතිය දියුණු කිරීමේ උපකරණයක් වශයෙන් ආයුධයක් වශයෙන් හැබැයි එතනින් ගත්තට පස්සේ අපි ඒ වමනා කරන මට්ටමට හිතේ එකඟ බව හැදුනට පස්සේ ඇතම් කෙනෙක් ආනාපාන සතිය ඔස්සේමත් යනවා. ආනාපාන සතිය ඔස්සේම සතර සතිපට්ඨානයම වඩන්න කෙනෙක් පෙළඹෙනවා. ඒක ඉතින් මෙහෙවනවට වඩා ඒක සතියෙන්ම අරගෙන යන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඇතම් කෙනෙකුට මෙතන ගිහිල්ලා නිකන් නතර වෙච්ච බවක් තේරෙන ගන්නවා. එතකොට අපිට පුළුවන් ක්‍රමානුකූලව විපස්සනාවට හරවලා ධාතු මනසිකාරයට වගේ යොමු කරන්න. ඉතින් කොච්චර කාලයක් විතර මේ தත්ත්වය අත්දකින්නද දන්නේ නේද? පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ආ ඒකමද? දැන් පිම්බිම හැකිලිම ගැන නේද මුලින් ඒකද යන්නේ? හරි හරි. ආහා හරි හරි. අපි සාමාන්‍යයෙන් ආනාපානයේ පිම්බිම හැකිලිම කියන්නේ නැහැ. පිම්බිම හැකිලිම සනියෙන් තමයි කියන්නේ. ඒක දෙක දෙකක් වශයෙන් කතා කරන්නේ. හොඳයි කෙසේ නමුත් එහෙමනම් අපි ඒක කතා කරලා තියෙන හින්දා අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව මම දැන් මෙතන යනුවෙන් සිතා සිත කයටගෙන ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටියෙමි ආශ්වාස නාසයේ අග වැඩි ඇතුළ වන සැටිත් ප්‍රශ්වාසයේ නාසයේ කෙළවරින් පිටවන සැටිත් දුටුවෙමි මේ ආකාරයට හුස්ම 20ක් 25ක් පමණ බලන විට නොදැනීම නින්දකට වැටුණි නැවතත් අවදි වී හුස්ම දෙස බලා සිටියා එවිට හුස්ම පමණ බලන්නට හැකි වුණා. ඊළඟට සක්මන් භාවනාව. වම දකුණු වශයෙන් පියවර තබමින් ලනුපැදුර මත සක්මන් කළා. සිත බොහෝ සෙයින් නොඑක් සිතවිලි වලට පිට ගියා. ලනුපැදුරේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට සතියෙන් යාමට අදිෂ්ඨාන කරගෙන සක්මන් කළා. නැවතත් මුල් කෙළවරට සතියෙන් ආවා. මේ ආකාරයට ඉහළ පහළ දෙතුන් වතාවක් සිත පිට නොගොස් සක්මන් කළ හැකි වුණා. නැවතත් සිත පිට ගියා. තවත් වරක් අදිෂ්ඨාන කරගෙන සතියෙන් සක්මන් කළා. මේ ආකාරයට පුරා පැයක් සක්මන් භාවනාවේ යෙදුණා. ඔව් හොඳයි. ඉතින් ඔහොම තමයි ඉතින් අපි හැමෝම පටන් ගන්නෙ. කොහොමත් ඉඳගෙන කරන්න ගියත් සක්මන් කරගෙන ගියත් හිත පිට යන එක ඉතින් ස්වාභාවිකයි. අපිට අපේ දක්ෂකම වෙන්න ඕනේ අපි ඒකෙන් අනවශ්‍ය කරදර ඇති කරගන්න නැතුව මේක තමයි මේ අපේ තාම නොඅඩපු එහෙම නැත්නම් සෑහෙන එකඟ බවක් හදා හැදිච්ච නැති හිතේ ස්වභාවය කියලා අපිටම අනුකම්පා කරගෙන නමුත් දැන් තමන් මේක යෙදෙනවා නේද කියලා සතුටක් ඇති කරගෙන වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. අපි හිත පිට ගියා කියලා පසුතැවිල්ලක් ඇති කරගත්තොත් ඒක ඇවිල්ලා අපි අනවශ්‍ය කරදරයක් දාගත්තා වගේ. අර වෙච්ච දෙයට තවත් දේවල් දාගත්තා වගේ. නමුත් එහෙම නැතුව අපි ඔන්න හිත පිට ගියා හිත ටිකක් මුලා වෙලා තිබුණ වෙන අරමුණක හැබැයි යම් අවස්ථාවක මතක් වුණා ඔන්න දැන් මම මේ සක්මන් කරමින් ඉන්නේ. කියලා සක්මන් භාවනාවේ යෙදෙමිනි මං ඉන්න ඕන කියලා මතක් වුණා. ඒ මතක් වෙද්දී අපි හිතමු අපේ වම් පාදය ස්පර්ශලා තියෙන්නේ පොළවේ. ඉතින් දක්ෂම කෙනාට නම් පුළුවන් අර මේ වර්තමානයේ එළඹ සිටි මොහොතේම දැන් වර්තමානයේ පොළවේ ස්පර්ශලා තියෙන වම් පාදය නම් අන්න ඒ පිළිබඳව දැනුවත් වෙන්න. එතකොට ආයි අර වෙච්ච දේ ගැන කිසිම පසුතැවීමකටවත් ඒ පිළිබඳව කිසිම අපි අතින් කිසිම පසුතැවීමකට ඉඩ දෙන්නේ නැහැ. තවත් දුරටත් ඒ සම්බන්ධයෙන් කාලේනාස්ති කරන්නේ ඔන්න දැන් මේ වර්තමානයේ සිහිය එළඹ සිටියා. එතන ඉඳන් අපි ආයෙ අර වැඩේ කරගෙන යනවා. ඔන්න ආයෙ හිත පිට යනවා. අපිට ඒ අවස්ථාවේ ඔන්න දකුණු පාදය ස්පර්ශලා තියෙනවා. එතන ඉඳන් ආයෙ දකුණ දිහා බලාගෙන වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහටමයි ඉඳගෙන කරන භාවනාවෙදිත් කරන්න තියෙන්නේ. මේ අවස්ථා දෙකේදීම ඉතින් මේ හිත පිට යනවා කියන එක අපි එකාතකින් බලාපොරොත්තු විය යුතු දෙයක්. මොකද මේක එක පාටම මෙල්ල කරගන්න බෑ. සෑහෙන උත්සාහයෙන් තමයි ඉතින් මේ කටයුත්ත කරන්නේ. අපේ වගකීම වෙන්න ඕනේ අර පිට ගියාට පස්සේ යම් අවස්ථාවක තේරුම් ගත්තනම් මේක මේ හිත පිට ගියා දැන් ඉන්න ඕන අරමුණේ මූලකමට හනේ නෙමෙයි ඉන්නේ කියලා තේරුම් ගත්තනම් එතන ඉඳන් අරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් මේ කාලයත් තිස්සේ කරනකොට අර හිත පිට ගිහිල්ලා මුලා වෙලා ඉන්න කාල පරිච්ඡේදය එන්න එන්න අඩු වෙන්න ගන්නවා. අපි හිතමු මුල් කාලෙදී විනාඩි 5ක් වෙනත් අරමුණක මුලා වෙලා රැවටිලා හිටියානම් ඒ කාල පරිච්ඡේදය ටික ටික අඩු වෙලා ඉක්මනට ඉක්මනට සතියෙන් පෙන්ලා දෙනවා දැන් ඔන්න පිට ගියා. දැන් ඔන්න පිට ගියා කියලා පෙන්ලා දෙනවා. ඉතින් යම් අවස්ථාවක අපි හිතමු මූල කමඨානේ ඉන්නවා වෙන පිට පැන්න ගමන් පෙන්වලා දෙනවා නම් අන්න ඒ කියන්නේ ඊටාම ශනිකව අපිට අවශ්‍ය තැනට ගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම මේක ප්‍රශ්නයක් වෙන්නේ මුල් කාලේ විතරයි. මොකද පස්සේ කාලේ හොඳට විශේෂයෙන්ම විපස්සනාවක් වැඩුණාම හිත පිට යාමම මේ විපස්සනාවට අමුද්‍රව්‍ය බවට පත් වෙනවා. මොකද හිත පිට යන්නේ අපි තුල තියෙන යම් කෙලෙස් ස්වභාවයන් නිසා. එතකොට ඒ කෙලෙස් ස්වභාවයන් නිවැරදිව හඳුනගන්න මේ හිත පිට යාම ප්‍රයෝජනෙට ගන්නත් අපිට ඉස්සරහදී අවස්ථාව තියෙනවා. ඒ නිසා දැනට ඉතින් මේක කරදරයක් වගේ තේරුණාට ඉස්සරහට මේකෙන් ප්‍රයෝජනත් තියෙන බවත් තේරුම් ගන්නයි තියෙන්නේ. හොඳයි. එම ප්‍රශ්නයේම තවත් කොටසක් තියෙනවා අතරමැද සතිය එදිනදා ජීවිතයේදී නිරන්තර සතියක් සතියෙන් සිටීමට උත්සාහ දරනවා ඒ නිසාම වෙන්න ඇති මෙතනදී මෙහිදීත් අතරමැද සතිය බොහෝ සාර්ථකව පැවතුණා পায় තබන සෑම අවස්ථාවකම <coughs> විටක මම දකුණ වශයෙන් විටක පොළවේ සීතලත් ලනුපදුර වල ක්‍රෝස් බවත් අත්විඳා. මුහුණ අත පය සෝදන විට ජලයේ උණුසුම් සිසිලස ගතේ වැදෙන සැටි අත්විඳා. ෆෑන් එක ක්‍රියාත්මක වන අවස්ථාවල සුළං මුහුණේ වදින සැටි සීතල දැනෙන සැටි අත්විඳා. මේ අතරතුර නොඑක් සිතුවිලි දෙසත් බලා සිටියා. කැමැත්තක් ආශාවක් ඇති විට ඒ රාග සිතක් බව වටහා ගත්තා. ඒ ගෙවි යනතෙක් බලා සිටියා. ගැටීමක් නොකමැත්තක් ඇති විට ඒ ද්වේෂ සිතක් බව වටහා ගත්තා. ඒ ගෙවි යනතෙක් බලා සිටියා. ශබ්දයක් ඇසෙන විට සිත කන දෙසට යොමු වන හැටි දුටුවා. දානෙත් ගිය විට කටට කෙලවුණන හැටි සිතට සිත දිවට යොමුවන සැටි බලා සිටියා. මේ ආකාරයකට ඊයේ සිට අද දහවල් දක්වා සතිය පැවැත්මට උත්සාහ දැරුවා. තෙරුවන් සරණයි. හොඳයි. ওই විදිහට දිගට කරගෙන යන්න අපිට පුළුවන් මේ ශක්තිය දිගට කරගෙන යන්න. අතරක් නෑර අපිට කය වෙන්න පුළුවන්, වේදනාවන් වෙන්න පුළුවන්, හිත වෙන්න පුළුවන්. අපේ සතියට අරමුණක් වශයෙන් මේ කය, සිත, වේදනාවන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් එතකොට අපිට මේ සතර සතිපට්ඨානයම මේ භාවනා වැඩසටහනේදී වඩා ගන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිමේ භාවනාව සර්වඥන් වහන්සේගේ ඉගැන්වීමට අනුකූලද මට භාවනාවට වාඩි වූ සැනින් හුස්ම වාර කිහිපයක් තුලදී ආනාපානය සංසිදේ. එවිට අරමුණ ප්‍රකට නැති නිසා හිත එකඟ කර ගැනීමට අමාරුයි. මේ නිසා ආනාපාන සතිය නවත්වා පිම්බීම හැකිලීම් භාවනාවට යොමු වීමට සිටුවද භාවනා කරගෙන යාම අතරතුරේදී මේ සර්වඥන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද්දක් දැයි විචිකිච්ඡා උපදී අනුකම්පාවෙන් පහදා දෙනු මැනව ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔව් ඇත්තටම දැන් මේ බින්දුන් අහලා ඇති ඉරියාපත භාවනාවේදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා ගච්ඡන්තෝවා ගච්ඡන් ගත්තන් ගච්ඡාමීති පජානාති ඨිතෝවා ඨිතෝ මිහිති පජානාති නිසින්නෝවා නිසින්නෝ මිහිති පජානාති ওই විදිහට කියලා අන්තිමට කියනවා යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති කියලා. ඒ කියන්නේ යම් යම් ආකාරයකින් මේ කය පවතිනවා නම් ඒ සියලුම ආකාරයන් දැනගන්නවා කියලා බුදුරජාන් වහන්සේ එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ඉරියාපත පැත්තෙන් ගත්තොත් අපේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. සතපිලා ඉන්නකොට සතපිලා ඉන්න බව දැනගන්නවා. එතකොට මේ ප්‍රධාන ඉරියව් හතර දැනුවත් වීම ඒකේ අන්තර්ගතයි. ඊළඟට මේ අවසානයේ එකතු කරලා තියෙන යථා යථාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියන ඒ බුද්ධ වචනයෙන් පැහැදිලි වෙන්නේ යම් යම් ආකාරයකින් මේ කය පවතිනවා නම් කුඩා අනුකුඩා ඉරියව් වශයෙන් වෙන්න පුළුවන් කායික චලන වශයෙන් වෙන්න පුළුවන් මේ ඕනම අවස්ථාවක් අපිට මේ ඉරියව් පැත්තෙන් මේ යොදලා බලන්නත් පුළුවන් ඊට පස්සේ සති සම්පජඤ්ඤ කොටස වශයෙන් ගත්තොත් සම්පජඤ්ඤ පබ්බය සතිපට්ඨානේන කායනුපස්සනාවේන ඒක දිහා ගත්තත් එතෙන්දී යන්න මේ ඉදිරිය බලද්දි සතිමත් වෙනවා. පැටසුවත බලද්දි සතිමත් වෙනවා. යද්දින් එද්දින් සතිමත් වෙනවා. ඒ තියා මේ මල පහ කරද්දී සතිමත් වෙනවා. මේ සියලුම දේවල් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් එතකොට මේ පිම්බීම හැකිලිම කියන්නේත් අලුත් අමුතු දෙයක් නෙමෙයි. මේ කයට බාහිරින් ආපු දෙයක් නෙමෙයි. කයේම තියෙන එක්තරා ස්වභාවයක් විතරයි. ඒ නිසා අපිට මේ ගැන සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේක මේ කයේම තියෙන નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාදාමයක්. ඇත්තරම අපි භාවනාවේදී බලාපොරොත්තු වෙන්නේ චේතනාපූර්වකව කරන කටයුතු සියලු හැකිතාක් අඩු කළා નિરાයාසයෙන් සිද්ධ වෙන කායික ක්‍රියාවලියකට හිත රඳවන්න හිත පවත්වන්න මොකද බුද්ධ දේශනාවේ එනවා අපි චේතනාපූර්වකව යමක් කරන තාක් ඒකෙන් කෙලස් උපදින ස්වභාවයක් තියෙනවා ඊළඟට අපි ප්‍රකල්පනා කරන තාක් ඒ කියන්නේ අපි විවිධාකාර කල්පනාවන් වල নিমগ্ন වෙලා නිකන් සිහිනමවමින් කල්පනා කරමින් ඉන්න තා මේ චේත මේ හිතට බැස ගන්න විඥාණයට බැස ගන්න තැනක් ලැබෙනවා. ඉතින් අපි මේ භාවනාවෙන් ක්‍රමානුකූලව අර ඒ බව අඩු කරනවා. ඒ කියන්නේ විඥාණයට බැස ගන්න තියෙන අවස්ථාව අඩු කරනවා. ඒක ක්‍රමානුකූලව කරගෙන යන වැඩක්. දැන් විශේෂයෙන්ම චේතනා සූත්‍රයේදී සංයුත්නිකායේ නිදාන සංයුක්තේන චේතනා සූත්‍රයේ එහෙම බුදුරජාන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. එතකොට අර අපි මේ බුද්ධ වචනයට සාපේක්ෂව ඒ අපි යන්න ඇත්ත වශයෙන් බලාපොරොත්තු වෙන ඉලක්කයට සාපේක්ෂව තමයි අතර මේ කමටහන් පෙළ ගැහිලා තියෙන්නේ. ආනාපාන සතිය ගත්තත් අපි මේ හිතලා මතලා ගන්න හුස්මක් නෙමෙයි කයට ස්වාභාවිකව හුස්ම ගන්න දීලා ඒ ඒක පිළිබඳව අපි දැනුවත් වෙනවා. අපි නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන සතිය රඳවගෙන එන හුස්ම රැල්ලක් පාසා දැනුවත් වෙනවා. ඒ දැනුවත් වෙන වාරයක් පාසා අපේ සතිය දියුණු වෙනවා. සමාධිය දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. මනස් පැත්තෙන් කියනවා බොජ්ජංග ධර්මයන් වැඩෙනවා. ඉතින් ඒ විදිහටමයි ඉතින් අපි ස්ථානේ මාරු කරා කියලා දැන් මේ ආනාපානය වෙනුවට හුස්ම ගැනීම පිටවීම නාසිකාග්‍රේ බරනවා වෙනුවට අපි ඒ අවධානය යොමු කරන තැන උදරයේ ප්‍රදේශයේ පවත්වගෙන අපි පිම්බීමක් හැකිලීමක් භාවිතා කරනවා මේ දේම කරන්න. ඉතින් අවසාන වශයෙන් ප්‍රතිඵලය ඒකමයි. පිම්බෙන වාරයක් පාසා අපි දැනුවත් වෙනවා. දැන් මේ નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. අපි හිතලා මේ උදරේ පුම්බනවවත් හයිකලනවත් නෙමෙයි. નિરાයාසයෙන් ස්වාභාවිකවම මේ දේ සිද්ධ වෙන්න ඉඩ හැරලා මේ මුළු ක්‍රියාදාමයම අපි දැනුවත් වෙනවා. එතකොට මේ ක්‍රියාදාමයේ දැනුවත් වෙන වාරයක් පාසා අපේ සතිය දියුණු වෙනවා. ක්‍රියා ඒ ක්‍රියාකාරීත්වය දැනුවත් වෙන වාරයක් පාසා අපේ හිතේ එකඟ බව සමාධියක් දිනු වෙනවා. ප්‍රඥාවක් දිනු වෙනවා. පොඥංග ධර්ම වඩා ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේකෙන් ඇත්ත වශයෙන්ම සෑහෙන ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් සැක කරන්න එපා. මේක අත්දැකපු ඒ වගේම සෑහෙන යෝගීන් වර්තමානයේ සෑහෙන ප්‍රතිඵල ලබා ගන්නා ප්‍රතිඵල නෙලා ගන්නා මුළු ලෝකෙම දැනට ප්‍රචලිත වෙච්ච ක්‍රමයක්. ඒ නිසා මේ ආනාපාන සතිය වෙන්න පුළුවන්, පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්, ඉරියාපතයන් වෙන්න පුළුවන්, අනිකුත් මේ සම්පජඤ්ඤයන් වෙන්න පුළුවන්. මේ සියල්ලම ඇත්තටම කායानुපස්සනාවේ දාලා අපිට කතා කරන්න පුළුවන්. එතකොට හැබැයි මේ ප්‍රශ්නේදී අනිත් පැත්ත තියෙනවා මේ ආනාපාන සතිය කරගෙන ගියා. එතෙන්දී ටිකක් හිත සියුම් වෙනවා. ඒ වෙලාවේදී මට මේ පිම්මේ හැකිලීමට යන්න ඕනා කියන වගේ අදහසක් මට තේරුණා. එතෙන්දී එතෙන්දී මේ විදිහට කමඨහනක් මාරු කරන්න අවශ්‍ය නැහැ. මොකද ඔය කොයි දෙයෙන් ගියත් හිතේ එක්තරා අන්දමක සංසිඳීමක් සිද්ධ වෙනවා. ඒක මේ භාවනාවේ වර්ධනයක්. භාවනාව අපි කරගෙන යද්දී මේ අපිට මුලින් දැනෙච්ච විදිහටම නෙමෙයි මගදී දැනෙන්නේ. අපිට ආනාපාන සතිය කරගෙන යද්දිත් හොඳට මුලදී ආස්වාසය දැනෙනවා ප්‍රස්වාසය දැනෙනවා. හැබැයි කාලයක් තිස්සේ ඔහොම කරනකොට තමයි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට සියුම් වෙනවා. Tamanට ඒක තේරෙන්නේ නිකන් දැන් නොදෙනී ගියා වගේ. තමන්ගේ සතිය බිඳුණා වගේ. සතිය දුර්වලුණා වගේ. නමුත් ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නේ මේ ආනාපාන සතියත් ක්‍රමානුකූලව සියුම් වෙලා, සූක්ෂම වෙලා. එතකොට දැන් මේ සූක්ෂම අරමුණක් හොඳින් තේරුම් ගන්න නම් අපිට සූක්ෂම සතියකුත් අවශ්‍යයි. එතකොට දැන් මේ අරමුණේ සූක්ෂම භාවය ඇත්තටම අපිට එක්තරාන්දමකින් අභියෝගයක් වෙනවා. ඒ අභියෝගයට අපි හරියන විදිහට අපි දැන් ඔන්න සතියත් තියුණු කරනවා. සතියත් සූක්ෂම කරනවා. ඉතින් මුලදී හැබැයි නිින්ද යන්නත් පුළුවන්. මොකද දැන් අරමුණ බොහොම තැම්පත් වෙලා සියුම් වෙලා තියෙනකොට හිත නිින්දට යනවා. ඉතින් ඒක මේ භාවනාවේදී අපිට හම්බෙන අභියෝගයක්. ඉතින් ඒ වෙලාවේදී අපි නිින්ද කඩා ගන්න කියලා ආයි දැඟලුවොත් එහෙම හුස්ම හයියෙන් ගත්තොත් අන්න ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. අපි බලන්න ඕනේ ඊළඟ වතාවේදී මම කොහොමද හුස්ම ඊටාම හොඳට සංසිඳනකොට හිත නිින්දට වට ගන්න නැතුව ඒ වෙලාවේදීත් මම අවදියෙන් ඉන්නේ කොහොමද කියලා අන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වෙලාවෙදිත් සතිය හොඳට අඛණ්ඩව පවත්වන්න සූක්ෂම සතියක් පවත්වන්න අපි උත්සාහත් වෙන්න ඕනේ. ඒ හරහායි මේ අපේ භාවනාව වැඩෙන්නේ. අරමුණ ඊටාම ඕලාරික මට්ටමින් පටන් අරගෙන රළු මට්ටමකින් පටන් අරගෙන ඊට ඊටාම සූක්ෂම මට්ටමක් දක්වා වෙනස් වෙනවා. ඒ අවස්ථා හැම දෙයකම සතිමත් වෙන්න පුළුවන් සතියක් අපි හදාගන්නවා. ඒකයි ඇත්තම කියන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගර්තර ස්වාමින් වහන්සේ වෙත ගෞරවයෙන් යොමු කරමි. මා භාවනාව වශයෙන් කරන්නේ ආනාපාන සති භාවනාවයි. මූල කර්මස්ථානයේ වශයෙන් ආස්වාසය සහ ප්‍රස්වාසය මෙනෙහි කරන අතර පරයන්කයට වාඩි වී ආස්වාස තුනෙන් දෙකක් පමණ මෙනෙහි කරන විට ප්‍රස්වාසය ගෙවි යයි. ආශ්වාසයේද නොදැනී යයි. ඔබ වහන්සේගෙන් ලත් උපදෙස් අනුව එය එසේ වෙන්නට ඉඩදී සතිය පිහිටුවා බලා සිටිමි. මා අවදියෙන් බව මම දනිමි. ඒට හේතුව වටපිටාව ගැන මට තේරේ. එනමුදු ඒ කිසිවක් කුමක්දයි කියා නොබලයි. ස්වල්ප වේලාවකින් ශරීරයේ පහළ කොටස එක ගොඩක්සේ තේරේ. එනමුදු උඩ කොටසේ හෘද ස්පන්දනය මෙන් තේරේ. ඒ ඇතුළතින් මුළු ශරීර උඩ කොටසටම තේරේ. ටික වේලාවකින් එයද සංසිදේ. වේදනාවක් නැත. සියල්ල එක අවකාශයකට එකතු වීමක් හා එවිට විසිරීමක් වැන්නක් තේරේ. මේ අතර විටක සිතුවිල්ලකට යයි. එය එසේ වන බව තේරේ. එවිට නැවත හිස් අවකාශයේ සිටිය හැක. මේ සියල්ල ගැන හොඳ අවධියකින් සිටිමි. නිවසේදීද මා මෙලෙසට අත්දකින නමුත් නිස්සරණ වනයේදී මෙන් දිගටම ඒ අවස්ථාවේ සිටීමට නොහැකි බව දන්නා නිසා භාවනාව නතර කිරීමට සිදුවේ. නමුත් එක දිගටම භාවනාව සිදු කරන විට මාමින් නිදිමෙ මා නිදිමෙන් කිසිම සිතුවිල්ලක් නැතිව සිටි. නමුත් මා අවදියෙන් බව මා දනිමි. වර්ණ මෙන්ම ඒ සියල්ලද අංශු වලට විසිරීමත් තනි එකක් වීමක්දී සිටි. විටක හෘද ස්පන්දනයේ නැවතීමක් වැනි මොහොතක් පැමිණේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. පරයන්කේදී කිසිවෙකුට අවධානය නොයදා සිටිය හැකිවත් සක්මනේදී ඒ தത്വයට ඒමට වෙලා යයි. සිත පිටතට යයි. පාද දෙක වෙන්ව පොළවේ තද ගතිය හා ගැටීම මෙනෙහි කර ටික වේලාවකින් ඒකාකාරීව පාද යන බව වැටහි. එවිට ඇස් බර ගතියක් මෙන් දැනෙන අතර අඩි දෙකක් තුනකට වඩා දිස් නොවේ. මාගේ මෙහෙවීමක් නැතිව ශරීරයේ යන බව දැනේ. ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි ඔබ වහන්සේට නිරෝගීසුව පතමි. ඔව් ඇත්තටම <clears throat> මට තේරෙන විදිහට නම් ටිකක් අත්දැකීම් සහිත යෝගියෙක් කොහොමත් දැන් අපි ක්‍රමානුකූලව අරමුණ ගෙවාගෙන ගිහිල්ලා කායික කායනානුපසනාවෙන් වෙන්න පුළුවන් වේදනානුපසනාවෙන් වෙන්න පුළුවන් චිත්තානුපසනාවෙන් වෙන්න පුළුවන් අපි ඔය අපි සාමාන්‍යයෙන් වචනෙන් ව්‍යවහාර කරන හිස්තැනට ආවට පස්සේ එතන අපිට ආගන්තුක නම් අපි මේකට තාම පුරුදු වෙලා නැත්නම් මේ හිස් තැන අපි පුරුදු කරන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ තාම අපිට මේක නුහුරුයි. මෙතන තාම හිත රැඳෙන්නේ නැහැ අරමුණු වලට পায়නවා. හැබැයි දැන් අපිට අහු වුණා එක්තරා අන්දමක නික්ලේශී තැනක් අරමුණු වලින් තොර තැනක්. දැන් අපි මෙතෙක් කාලයක් ආවේ අරමුණු සහිත සතියක් හදාගෙන එහෙම නැත්නම් අරමුණු භාවිතා කළා අපේ සතිය දියුණු කරන්න. හැබැයි සතිය වැඩෙනවා මේ අරමුණු අභිබවා. එහෙම නැත්නම් සතිය වැඩෙනවා අරමුණු සතිය සහිතත් අරමුණු සහිත සතිය අභිබව සතිය වැඩෙනවා. ඒ කියන්නේ සති අරමුණු වලින් තොර සතියක් දක්වාත් ඔන්න හිත දියුණු වෙනවා. ඉතින් මේ බඳු මට්ටමක් තමයි ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ. ඒ தත්ත්වය යම් කෙනෙක් අත්දැක්කනම් එතකොට අපිට අර ඒකේ තියෙන නුහුරු බව නිසා නැවත නැවත අරමුණු වලට හිත පයින්න පුළුවන්. ඒ නිසා අපි අර ඒ தත්ත්වෙ ටිකක් ටිකක් ඔන්න හුරු කරන්න ගන්නවා. ඔන්න අපි තුන් විනාඩි 5ක් ඉන්නවා ඒ අරමුණු වලින් තොර සතිය පවත්වමින් අර විනාඩි 10ක් ඉන්නවා, පැය කාලක් ඉන්නවා, පැය භාගයක් ඉන්නවා, පැයක් ඉන්නවා. ඔන්න දැන් හිතට තේරෙනවා දැන් මට ඉන්න පුළුවන් අරමුණු රහිතව. හිත එක සිතුවිල්ලක්වත් එන්නේ හැබැයි මම නිදාගෙනත් නැහැ. මම හොඳ අවදිමත් භාවයකින් ඉන්නවා. අන්නේ ඒ කාරණාව දැන් මේ ප්‍රශ්නේදී කියවුණා. දැන් මේ යෝගය අත්දකිනවා හිත නිදාගෙනත් නැහැ. හැබැයි හිතේ කිසි අරමුණකුත් නැහැ. මේ தත්ත්වය දිනු කරන්න. දැන් මේ தත්ත්වය දිනු කරද්දී මුලදී අපි ටිකක් අරමුණක් අරගෙන ඒ අරමුණේ ගැඹුරට ගිහිල්ලා අරමුණ හරහා ගැඹුරට ගිහිල්ලා තමයි අර தත්ත්වය ස්පර්ශ කරන්නේ. නමුත් ටික ටික ටික මේක ප්‍රගුණ කරනකොට අරමුණේ අරමුණේ හුඟා ගැඹුරට යන්නේ නැතුවම අතෙන්ට දාගන්න අවස්ථාව සැලසෙනවා. ඊටත් පස්සේ අරමුණු කොයිතරම් තිබුණත් ඒවෙන් බාධාවක් නැතුව අපිට උමනා නම් අර හිස් තැනට අපේ හිතපත් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉතින් මේක වර්ධනය කරගන්න තියෙන්නේ. මොකද මේ විදිහට මේ හිත හිස්තන හඳුනා ගැනීම, ශූන්‍යතාවයක් හඳුනා ගැනීම මේ විපස්සනාවේ එක්තරාන්දමක සම්දිස්ථානයක් කියන්න පුළුවන්. මොකද අනිමිත්ත ස්වභාවයක්, ශුන්්‍යත ස්වභාවයක් හඳුනා ගැනීම තුලින් අපිට හම්බ වෙනවා එක්තරාන්දමක නිකලස් තනක්. නිකලස් තනක් හඳුනා ගන්න නැතුව අපිට බෑ කෙලෙස් සහිත ස්වභාවය මොකක්ද කියලා තේරුම් ගන්න. දැන් අපි ඕනම දෙයක් තේරුම් ගන්න එක්තරාන්දමක සාපේක්ෂ බවකින්නේ. එකකට සාපේක්ෂව අනිත් එකේ රළු බවක් අපිට තේරෙනවා. එතකොට දැන් අපි කියනවා මේ මේ කලින් හිටියේ තැත්තනම් බොහොම සෞම්‍යයි. කලින් හිටියේ සත්වේ නම් බොහොම සැහැල්ලුවක්. නමුත් ඒකට සාපේක්ෂව දැන් මේ තියෙන්නේ ටිකක් රළු බවක්, දරපයක්, පෙළෙන බවක්, පීඩාවක් කියලා අන්න තේරෙනවා. අන්න එතකොට අපි નિરાයාසයෙන්ම මේ පීඩාව දුරු කරගන්න අපි වෑයම් කරනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි දැන් මේ අපි අරමුණු හරහා ගිහිල්ලා අරමුණු රහිත තත්යකට ආවහම හිස් ස්වභාවයකට ආවහම ඒ හිස් බව මුලින් ටිකක් ඒකාකාරී බවකින් කම්පැනි කම්මැලි ස්වභාවයකින් වැටහෙයි. නමුත් මේක ටික ටික ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න අන්න එතන තියෙන රසයක් මතුවෙන්න ගන්නවා. එතන තියෙන කිසිම පීඩාවක් නැති ස්වභාවයක්, කිසි ඝර්ෂණයක් නැති ස්වභාවයක්, බොහොම ශාන්ත ස්වභාවයක්. අන්න අපි හඳුන ගන්නවා. හඳුනගත්තට පස්සේ අන්න ඒක හිත හිත ඒක අගය කරන්න ගන්නවා. හැබැයි මේ தત્ත්වයේ හිත පවත්වනකොට යම් යම් හේතුන් නිසා ඔන්න නැවතත් හිතට කෙලස් එනවා. කෙලස්සාමන්න කෙලස් හඳුන ගන්නවා. ඒ කෙලස් හඳුන ගන්න පහසුයි. කලින් මතක් කළා වගේ මොකද මේ කෙලස් අර අපි කලින් රැඳිලා හිටිය අපි පවත්වපු ඒ බොහොම ශාන්ත ස්වභාවයට සාපේක්ෂව හරිම ඕලාරිකයි. හරිම රළුයි. කෙලස් පවතින තාක් හිත පෙළෙනවා. අන්න ඒ தත්ත්වය තේරුණා නම් ඔන්න අපි කෙලස් ටික අයින් කළා දානවා. අපිට පුළුවන් විවිධාක්‍රම භාවිතා කළා මේ කැලස් ටික අයින් කරන්න. ඉතින් මේ විදිහට ක්‍රමයකට තමයි ඉතින් මේ මේ හරියදී ඉතින් මේක වර්ධනය කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා ඔය බොජ්ජංග වඩන ආකාරය සම්බන්ධයෙන් විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං හොස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. ඉතින් මේ විදිහට සෑම බොජ්ජංගයක් සම්බන්ධයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අපි දැන් තවදුරටත් අපේ ඉන්ද්‍රිය ධර්මයන් බොජ්ජංග ධර්මයන් වඩන්නේ දැන් මේ හම්බ වෙච්ච හිස් බව එමෙත හම් වෙච්ච මේ අනිමිත්ත ශුන්්‍යත ස්වභාවයන් ඇසුරු කරගෙන එතෙන්දී හිත දැන් අපි අරන් යන්න ඕන නිකන් බලෙන් තද කරගෙන දත් මිටි කාගෙන නෙමෙයි බොහොම සැහැල්ලුවෙන් බොහොම සෞම්‍ය විදිහට හිත පිළිබඳව නිකන් නම්මේශීලී විදිහට තමයි දැන් මේක අරගෙන යන්න ඕනේ. ඒ අද්දි හිත නිකන් වද වද දෙමින් යන ගමනක් නෙමෙයි මෙහෙවමින් යන ගමනක් නෙමෙයි දැන් ක්‍රමානුකූලව කරගෙන කර කර හිටිය භාවනාව දැන් කෙරෙන භාවනාවක් බවට පත් වෙන තත්ත්වයක් තියෙනවා. එතකොට දැන් මේ අපි ක්‍රමානුකූලව දැන් භාවනාව කෙරෙන්න දෙනවා. අපි පුලුවන් තරම් විවේකීව සැහැල්ලුවෙන් හිස්ස හිත පවත්වනවා. විවේක නිශ්චිතව, නිරෝධ නිශ්චිතව, විරාග නිශ්චිතව කියලා බුදුරජාණන් වහන්සේ වචන පාවිච්චි කරන්නේ. දැන් මේ අපි එන සියලු අරමුණු සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් නැහැ. ඒවා ඔස්සේ යාමක් නැහැ. ඒවා ගියා කියලා පසුතැවීමක් කම්පා වීමක් ඇත්තෙත් නැහැ. ඊටාම ප්‍රනීත අරමුණක් වෙන්නත් පුළුවන්. ඊටාම අප්‍රනීත නැත්නම් කටු කරමුණක් වෙන්නත් පුළුවන්. මේ කොයි දෙයක් ඇවිල්ලා යන බව දැන් අපිට ප්‍රත්‍යක්ෂයි, පැහැදිලි. ඒ නිසා අපි මේ එන හැම දෙයක් සම්බන්ධයෙන්ම උපේක්ෂාවෙන් මේ එන එන දේවල් දිහා බල බලා දැනුවත් වෙමින් ඒ හැම දෙයකටම යන්න දෙනවා. අතහැරලා දානවා. මොස්සග්ග පරිණාමයෙන් කියලා මේ අතහැර දමමින් තවදුරටත් යන්නයි තියෙන්නේ. ඉතින් මේ කියපු දේ මං හිතනවා මේ මේ මට්ටමේ ඉන්න කෙනාට වැටහුණා කියලා. වැටහුනේ නැත්නම් ඉතින් අපි තවදුරටත් මේක සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඉස්සරහට යනවා. තේරුණා කියලා තේරුණාද? දන්නේ තේරුණාද? හොඳයි. හොඳයි. අපි ඉස්සරහට. ඊළඟ ප්‍රශ්නේ සක්මන් භාවනාවේදී සිත විවිධ අරමුණු කරා දිව ගිය අතර බොහෝ වෙහසක් දැනින. වම දකුණ ලෙස බැලීම පහසු අද එක් එක් පාදයේ දැනීම් විස්තරාත්මකව බැලීමේදී බොහෝ විට වම දකුණ මග හැරිනුයි. වම දකුණ ලෙස නොබලමින් කයේ දැනීම් විස්තරාත්මකව බැලීම පහසු බව දැනුනි. මදක් දහවල් වන විට සිත එක්තැන් වන ස්වභාවයක් දැනින. කුමන අයරකින් සක්මන් භාවනාව කිරීම වඩා ප්‍රතිඵලදායකද? ඊළඟට පර්යංක භාවනාව. හොඳයි අපි ඒක පොඩ්ඩක් උත්තර දීලා යමු. ඇත්තටම මුලදී තමයි අපි අර මෙනෙහි කිරීමක් වම දකුණ කියලා පාවිච්චි කරන්නේ. හැබැයි අපිට කාලයක් යනකොට විශ්වාසය ඇති වෙනවා දැන් මේ වම දකුණ කියලා මෙනෙහි කරන්න උවමනා නැහැ. මට පුළුවන් වම් පාදය පොළවේ ස්පර්ශ වෙනකොට ඒකේ තියෙන විස්තර ටික දැනගන්න. එතකොට තවත් මට සරලව බොහොම නිස්කලංකව සතුටින් මේ කටයුත්ත කරන්න තියෙනවා. මොකද කරන්න හැකියාව තියෙනවා. මොකද හිත වෙහෙසවන්න අවශ්‍ය නැහැ වම වම දකුණු දකුණ කියලා. ඉතින් ඒ தત્ත්වය Tamanට තේරෙනවා නම් Tamanට දැන් විශ්වාසය ඒ සම්බන්ධයෙන් එනවා නම් දැන් වම දකුණ කියලා මෙනෙහි කරන එක නතර කළා. විතර්ක කරන එක නතර කළා. මෙනෙහි කරන එක නතර කළා. හොඳට මේ දැනුවත් භාවයේ හිත පවත්වන්න. හොඳට සූක්ෂමව සතිය පවත්වන්න. Tamanට මොනවාද හොඳට දැනෙන්නේ. තව තව විස්තර බලන්න උත්සාහවත් වෙන්න. Taman පාදයේ ස්පර්ශණයට කොයි ප්‍රදේශයේද ඉස්සෙල්ලා වදින්නේ පොළවේ. ඇඟිලි වල නම් කොයි ඇඟිල්ලද ඉස්සෙල්ලා වදින්නේ. ඇඟිලි වල මොන ප්‍රදේශයේද වදින්නේ. මොන මොන ස්වභාවයන්ද Tamanට තේරෙන්නේ. තද ගතියද දැනෙන්නේ, රළු ගතියක්ද, උණුසුම් ගතියක්ද, සිසිල් ගතියක්ද, ඇතිල් වෙන ගතියක්ද මේ විවිධාකාර මේ ලක්ෂණ තේරෙන්න පුළුවන්. මේවා සම්බන්ධයෙන් එක්තරා අන්දමක උනන්දුවකින් දැන් මේ විස්තර ටික බලා ගන්නයි තියෙන්නේ. හොඳයි. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාව ඊට අපහසු වූයේ සිත සැමතැන දිව සහ පිටකොන්දේ සහ දෙපත් තුළ ඇති වූ වේදනාව නිසායි. හිඳ ගැනීමේ ඉරියව්ව නුපුරුදු බැවින් එසේ වන්නට ඇතැයි හැඟීමි. නිවසේදී පරයන්කය සිදු කරන විට මදක් උසපුටුවක කය ඍජුව තබාගෙන මේ සිදු කළ හැකිද? ඔව් ඇත්තටම පුළුවන්. ඒකේ වරදක් නැහැ. මොකද අපි මුලදී ඉතින් අර කය නුහුරු නිසා මේ කටයුත්තට කයෙන් ඒ තරම් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. තමන්ට ඒ මේ මේ විදිහට මේ පාද තියාගෙන නැත්නම් බද්ධ පරයන්කෙන් වාඩි වෙලා මේක කරන්න අපහසු නම් තමන්ට පුළුවන් ඒ සඳහා බංකුවක් පාවිච්චි කරන්න පුළුවන් පුටුවක් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි හුඟක් අර සැප පහසු පුටුවක් පාවිච්චි කළොත් සමහර නිින්ද යනවා. ඒ නිසා නිින්ද යන්නෙත් නැති කරගෙන මේ කරගෙන යන භාවනාවට අපහසුකුත් නැති නිකන් මධ්‍යස්ත මට්ටමක මේ පුටුවක් තමයි භාවිතා කරන්න තියෙන්නේ. ඕනට වඩා සැප පහසුකම් සහිත පුටුවක් වුණොත් එහෙම නිින්ද යනවා. එහෙම එහෙම අවශ්‍යත් නැහැ. හැබැයි දරදඬු වෙලා මේ ඉඳගෙන ඉන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා පොඩ්ඩක් තමන් පරීක්ෂා කරලා බලන්න මොන වගේ පුටුවක්ද ගැලපෙන්නේ කියලා ඒ කැමති දෙයක් භාවිතා කරලාට වරදක් නැහැ. හොඳයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මා අවුරුදු 6ක පමණ සිට ආනාපානසති භාවනාව කරමි. දිනපතා පෑ දෙකක් පමණ පරයන්ක භාවනාව කරමි. දැනට අවුරුද්දක පමණ සිට පරයන්කයට ගොස් සුළු වේලාවකින්ම එනම් විනාඩි 5ක් 10ක් පමණ හුස්ම සංසිඳී යයි. ඉන්පසු ශාන්ත ස්වභාවයකින් සිටිය හැකි අතර විටින් විට සිතුවිලි පැමිණ ඒ බව හොඳින් දන්නා අතර ඒ දෙස ඇලීමක් හෝ ගැටීමකින් තොරව බලා සිටිය හැකිය. මෙසේ පැය එකමාරක් පමණ පරයන්කේ සිටිය හැකි අතර එවිට ශරීරයේ කිසිදු චලනයකින් තොරව ගල් ගැසීමෙන් වරහන් ඇතුලේ දාලා තිනවා. මෙහිදී භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම මාර්ගඵල නිවන් සුවත් වේවා. අවුරුදු 6ක් විතර ආනාපාන සතිය කළා තියෙන කියලා සඳහන් වෙනවා. ඉතින් තේරෙන විදිහට ආනාපාන සතියෙන් ඉතින් යන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා තමන්ට පුළුවන් නම් දැන් අපිටම දැන් ආනාපාන සතිය ටිකක් කරගෙන ගියාට පස්සේ හිත හොඳට එකඟ වෙනවා. එකඟ වුණාම හිතේ යම් සැහැල්ලුවක්, සතුටක්, ප්‍රීතියක් තියෙනවා. ඒ වෙලාවේදී මේ ආනාපාන සතියට අවධානය යොමු කරන්නේ නැතුව බලන්න දැන් මේ ප්‍රීතියක් ඇවිල්ලා තියෙනවා. සැහැල්ලුවක් ඇවිල්ලා තියෙනවා. එක්තරා අන්දමක නිකන් සතුටක් ඇවිල්ලා තියෙනවා. මන්න මේ සතුට දැන් තමන්ගේ අරමුණ කරගන්න. දැන් ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා පීති පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. එහෙම නැත්නම් සුඛ පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. දැන් මේ හටගෙන තියෙන ප්‍රීතිය තේරුම් ගනිමින් ඒ පිළිබඳව දැනුවත් වෙමින් හුස්ම ගැනීම කරනවා. ආස්වාසය කරනවා. ප්‍රීතිය දැනු සම්බන්ධයෙන් දැනුවත් වෙමින් ප්‍රස්වාසය කරනවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාසය හරියට නිකන් ද්විතීක අරමුණක් බවට පත් වෙනවා. ඒ වෙනුවට තම මේ හටගත්ත ප්‍රීතිය, සැහැල්ලුව, සැපය අන්න අපේ මුල් අරමුණ බවට මූල කමඨහන බවට පත් වෙනවා. එතකොට අපි ඒක අතකින් කායानुපසනාවෙන් ඔන්න වේදනානුපසනාවට පෙරලෙනවා. සකස් වෙනවා. ඒකත් ඒක අඩියක් එහා පැත්තට දානවා. එතකොට අන්න ආනාපාන සතිය ඔස්සේම අපිට වේදනානුපසනාව වඩන්නත් අවස්ථාවක් තියෙනවා. ඊළඟට මේක ටිකක් කරගෙන යනකොට ඔන්න අර ඒවත් සංසිඳෙන්න පුළුවන්. ඒවත් බොහොම තැම්පත් වෙනවා, සැහැල්ලු වෙනවා. එහෙම සැහැල්ලු වෙනකොට ඔන්න හිතට සිතුවිල්ලක් එනවා. ඒකද වරදක් නැහැ. මොකද ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන්නේ චිත්තපටි සංවේදී අස්ස සිස්සාමිති සික්කති. දැන් මේ හිත පිළිබඳව සංවේදී වෙමින්, හිත පිළිබඳව දැනුවත් වෙමින් මේ ආස්වාද ප්‍රසආද ක්‍රියාවලිය නිදැල්ලේ සිද්ධ වෙන්න ඉඩ දෙනවා. හිත පිළිබඳව දැනුවත් හැබැයි. දැන් ඉස්සෙල්ලා වගේ හිතට අරමුණු ආවා කියලා මේ ප්‍රශ්නයක් නැහැ. මොකද හැදිච්ච සතියක් තියෙනවා. හැදිච්ච එකඟ බවක් තියෙනවා. ඒ එකඟ බව තියෙන අතරෙත් හිතට යම් අරමුණක් එනවා. සිතුවිල්ලක් එනවා. ඉතින් බයක් කිසිම බයක් චකිතයක් ගන්න නැතුව මේ ආව එක මොකද්ද කියලා තේරුම් ගන්නවා. අපි තුමු රාගයක් ආවා. ඉතින් රාගය රාගයේ හැටියෙන් තේරුම් ගන්නවා. ඒකට අහු වෙන්නේ වහල් වෙන්න යන්නේ නැහැ. ඒ අරමුණ අරමුණ වශයෙන් තේරුම් ගන්නවා. සිතුවිල්ල සිතුවිල්ල වශයෙන් තේරුම් ගන්නවා. තේරුම් ගත්තා නම් අපිට ඒක අපි ඒකට අහුුනේ නැත්තම් අපි ඒක පෝෂණය කළේ නැත්තම් ඒ අරමුණ ක්‍රමානුකූලව ෂය වෙලා බොඳ වෙලා යනවා. ඊළඟ අපි දුන් ද්වේෂයක් ආවා. ඒ එතෙන්දිත් මේ ක්‍රමෙමයි අනුගමනය කරන්න තියෙන්නේ. දැන් අපි බොහොම එකඟ වෙච්ච මානසිකත්වයක ඉඳගෙන හොඳ සතිමත් භාවයක ඉඳගෙන තමයි දැන් මේක නිරීක්ෂණය කරන්නේ. එතකොට ඔන්න සිතුවිල්ලක් එනවා ඒක අපි තේරුම් ගන්නවා මුලා වෙන්නේ නැහැ ඒකටම යන්න දෙනවා චිත්තපට සංවේදී අසසී සාමිත සික්කති ඉතින් මෙහෙම මෙහෙම යනකොට ඔන්නේ සිතුවිලිත් එන ස්වභාවය වලකිලා හිත එක්තරා අන්දමකින් අරමුණු වලින් තොර ස්වභාවයකටපත් වෙනවා එතකොට කියන විමෝචයන් චිත්තං අසසී සාමිත සික්කති දැන් මේ ක්‍රමානුකූලව අරමුණු වලින් තොරවීම අරමුණු නිරුද්ධ වෙලා යාම අරමුණු ෂේ වෙලා යාම දැන් ඔන්න අත්දකිනවා දැන් දැන් ටික ටික ටික ඔන්න චිත්තානුපස්සනාවෙත් අපි එහාට එහාට එහාට යනවා ඉතින් එහෙම යන්න යන්න යන්න ඊළඟට අපිට ධම්මානුපස්සනා මොහුනුවරකිනුත් මේක බලන්න අවස්ථාව තියෙනවා දැන් මේ එන කොයි එකත් ඇවිල්ලා යනවා මම මේකට අලුතෙන් අත දාලා මුකුත් කරන්න දෙයක් නැහැ මම මුලා වෙලා මුලා වුණේ නැත්තම් මේකට අනුග්‍රහ කළේ නැත්නම් එන දේ රඳව ගන්න මම මුකුත් කළේ නැත්නම් ඒ ආපු එක්කෙනා එයාම යනවා. අපි තමයි මේ එන කාව වුණත් අපි තමයි අල්ල තියාගන්නේ. අපි අල්ලන්නේ නැත්නම් එන දේවල්. අපි ඒවට අනුග්‍රහ කරන්නේ නැත්නම් ඒ එන දේවල් ඒගොල්ලෝ විසින්ම යනවා. ඉතින් ඒ කාරණාව තමයි අපි දැන් එන්න එන්න තේරුම් ගන්නෙ. ඒතකොට තේරුම් ගන්න තේරුම් ගන්න අන්න අපිට තේරෙනවා අනිච්චානුපස්සී අස්සසිසාමිත සික්කති. ඊළඟට පටිනිස්සග්ගානුපස්සී අසසි සාමිති සික්ක. දැන් අන්තිමට අතහැරලා දානවා. දැන් මේ වැඩක් නැහැ. ඉතින් මේගොල්ලෝ ආවට මේගොල්ලෝ යනවා. මට උමනා වුණාට මේගොල්ලෝ නතර වෙන්නේ නැහැ. සමහරවිට ඊටාම වටිනා සිතුවිලි එනවා. වැඩක් නැහැ. ඒගොල්ලෝම යනවා. මං කැමතියි තියාගන්න. හැබැයි ඒගොල්ලෝ ඉන්නේ නැහැ. ඔන්න තේරෙනවා. ඉතින් පස්සේ අතහැරලා දානවා. පටිනිස්සග්ගානුපස්සී අසසි සාමිති සික්කති. ඉතින් ඒක පස්සේ වෙන නිරෝධානුපස්සී අසසි සාමිති සික්ක. දැන් මේ යද්දි ඕන යන හැටි බලනවා. එන හැටි බලන්නේ ඉන්න හැටි බලන්නේ යද්දි නිකන් යන හැටි බලනවා. නිරුද්ධ වෙලා යන හැටි, ෂේ වෙලා යන හැටි දිහා බලනවා. ඒ හරහා නැවතත් හිත බොහොම සැහැල්ලු විමුක්ත ස්වභාවයටපත් වෙනවා. ඉතින් මේ විදිහට අපිට සතර සතිපට්ඨාණයම මේ ආනාපාන සතිය හරහා වඩා ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඉතින් අවුරුදු ගාණක් තිස්සේ ආනාපාන සතියේම නිරත වෙච්ච නිසා මම හිතනවා මේ පැත්තෙන් යන්නත් පුළුවන්. ආයි සම්පූර්ණයෙන් වෙනත් පැත්තකට දාන්න නැතුව මේකෙන්ම සෑහෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉස්සරහට භවනා කරද්දිත් බලන්න අර Tamanට පුළුවන්ද මේ ඊතා සූක්ෂමව අර ආනාපානයේ ගෙවිලා ගිහිල්ලා අරමුණකින් තොර තත්යකට Taman අත්දැක්කනම් ඒ தත්ත්වය ක්‍රමානුකූලව ඉස්සරහට ගන්න පුළුවන්ද කියලා බලන්න. එතන එතනින් තමයි තව තව හොඳට විපස්සනාව කුළු ගන්නවල ගන්න තියෙන්නේ. මේ කියපු දේ තේරුම් නැත්නම් මගෙන් චුට්ටක් අහන්න මේ මම දන්නේ තේරුණාද කියන්න. කාගේද දන්නේ නැහැ ප්‍රශ්නේ. තේර් මේ කියපු කාරණා ටික පැහැදිලිද? ඒ විදිහට යන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඉදිරියට මේ දැන් ওই විදිහට කිසිම මේ සිතුවිල්ලක් ආවත් ඒ සිතුවිලි එක කිසිම ඇලීමක් ගැටීමක් නැහැ මට. ඔව්. උපේක්ෂාවෙන් හොඳට බලාගෙන ඉන්න පුළුවන්. ඔව්. සිතුවිලි එන එක සමහර වෙලාවට මුකුත්ම සිතුවිලි නැතුවක් තියෙනවා. හරි. නෑ එතෙන්ද ඇත්තටම අපි සිතුවිලි සිතුවිලි අපිට එන්න කියලා ආරාධනා කරන්න ඕනේ නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ එන්නේ නැත්නම් ඒක කිසි වරදක් නෑ. අපිට තියෙන්නේ බොහොම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න විතරයි තියෙන්නේ. එහෙම ඉන්න පුළුවන් සාමිනහන්ස එහෙම ඉන්නකොට හිතනවා දැන් මේ භාවනාව හරිද දන්නේ ඔව් එතන තියෙන්නේ අනිත් එක දැන් දැන් කොච්චර කාලයක් දවසට භාවනා කරනවද සාමාන්‍යයෙන් පැය දෙකක් විතර භාවනා කරනවා හොඳයි දැන් මේ හරියට යනකොට බලන්න අපි අන උඟා දීර්ඝ වශයෙන් අපි මේ සමාධියක ඉන්න ගත්තොත් ඒ සමාධියේ ශක්තිය නිසා හිතට අරමුණු එන්නෙම නැතුව යනවා. හිතුවිලි එන්නෙම නැතුව යනවා. එතකොට නිකන් අර විපස්සනාවට උමනා කරන අමුද්‍රව්‍ය නැති වුණා වගේ. දැන් දැන් ඇවිල්ලා හිත පිට තමයි භාවනාවට අමුද්‍රව්‍ය ටික සපයන්නේ. අර මම මුලිනුත් ප්‍රශ්නයක කිව්වේ දැන් මුලදී හිත පිට කරදරයක්. දැන් හිත පිට අපිට එක්තරා අන්දමකින් විපස්සනාවට මේ අරමුණක් බවට පත් වෙනවා. දැන් අපි සැහැල්ලුවෙන් ඉන්නවා. නමුත් යම් කිසි ආශ්‍රව ධර්මයක්, අනුසය ධර්මයක් ක්‍රියාත්මක වීම නිසා නැවතත් ඔන්න හිත පිට යනවා. නැවතත් ඔන්න හිතට අරමුණු වෙනවා. අන්න එතකොට තේරුම් ගන්නවා මොකද්ද මෙතන යට තියෙන්නේ. මේ තණ්හාවක්ද තියෙන්නේ, ditthiyක්ද තියෙන්නේ, මාන්නයක්ද තියෙන්නේ. කියලා අන්න ක්‍රමානුකූලව කෙලස් ටික තේරුම් ගන්න ඕනේ. ඒතර කෙලස් ටික තේරුම් ගන්න වෙන්නේ කෙලස් පැමිණීම හරහා. නමුත් අපි අනවශ්‍ය විදිහට සමාධි කරලා කරලා කරලා හිර කෙරුවොත් එහෙම මේගොල්ලෝ එන්නෙම නැතුව යනවා. නිසා දැන් අපි පොඩ්ඩක් එක්තරාන්දමක සමබරතාවයක් තේරුම් ගන්න ඕනේ. අපි ඕමන අනවශ්‍ය විදිහට පැය ගණන් තිස්සේ කරන්න යන්නේ නැහැ. ටිකක් වෙලා කරනවා. අපි තුමු ඕනම් පැයක් කරනවා. පැය දෙක වෙනකොට පැයක් කරනවා. දැන් අනිකුත් එදිනෙදා කටයුතු වලදී තමයි හුඟක්ම භවනාව සිද්ධ වෙන්නේ. අනිත්‍යකුත් අනිත්‍යයත් එක්ක කටයුතු කරනකොට කොහොමද ඒගොල්ලන්ගේ හැසිරීම හරහා මට කේන්ති යන්නේ කොහොමද? මගේ හිතේ නුරුස්නාකම් පහළ වෙන්නේ කොහොමද? ඊර්ෂාවන් පහළ වෙනවා නම් ඒවා සිද්ධ වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මම මොකක් හරි තැනකදී නිකන් ඉස්සරහට පයින්න යන්නේ කොහොමද? ලොක්කා වෙන්න යන්නේ කොහොමද? අන්න ඒ ඔක්කොම දැන් කෙලස් ටික තමයි අමුද්‍රව්‍ය වෙන්නේ. මේ කෙලස් දැක දැක ප්‍රහාණය කරන්නේ නැතුව කෙලස් ප්‍රහාණයක් බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒ නිසා අපි භාවනාවේදී විපස්සනාවේදී ටික ටික එහාට යන්න යන්න අපි අපි අපිවම තේරුම් ගැනීමක් මෙතන තියෙන්නේ. අපි ක්‍රමානුකූලව භාවනාවට වැඩෙන්න දීලා සතිය දියුණු කරමින් මේ අපේ තියෙන කෙලෙස් ටික අපි තේරුම් ගන්න ඕනේ. අවංකව තේරුම් ගන්න ඕනේ අන්න මෙන්න රාගේ තියෙනවා. මෙන්න දේශේ තියෙනවා. මෙන්න මෝහේ තියෙනවා. මෙන්න මං ඇඳ ගන්නවා. මෙන්න මං මේ ඊර්ෂ්‍යාවට ලක් වෙනවා. මෙන්න මං අනිත් කෙනෙක් එක ගැටෙනවා. මෙන්න නොරුස්නා ගති පහල වෙනවා. මේ විදිහට අපි බොහොම අවංකව නිහතමානීව අපේ කෙලෙස් ටික ටික ටික ටික ටික තේරුම් ගන්නවා නම් අන්න අපිට අවස්ථාවක් සැලසෙනවා මේ එන කෙලෙස් වලට වහල් නොවි මුලා නොවි ඉන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ ඒ ඒ ඒ දෙයට ඉඩ දෙන්න ඕනේ. අර ඒ ඒ ඒ තියෙන අවස්ථාව ගිලිහිලා යනවා අපි හුඟා මේ සමාධි කරන්න ගත්තොත්. මොකද සමාධියේ තියෙනවානේ බලයක්. සමාධි බලයක් තියෙනවා. ඒ සමාධි බලයෙන් මේවා පැත්තකට දානියන් තද කරලා තියෙන්නේ. නිසා පොඩ්ඩක් බලන්න පැය දෙක කියන එක ටිකක් වැඩි වෙන්න පුළුවන්. ටිකක් පැයක් වගේ කරලා බලන්න. එතකොට අනිත් දැන් දැන් කිව්වත් වගේ අර භාවනාව සිද්ධ වෙන්නේ දැන් මේ කරන පැයේ විතරක් නෙමෙයි. විශේෂයෙන්ම චිත්තානුපසනාව ධම්මානුපසනාව පැත්තට යනකොට අපේ නැගිට්ට මොහොතේ ඉඳන් නින්දර යන තාම් අපි හිත පිළිබඳව යම් දැනුවත් බවකයි ඉන්නේ. හිත පිළිබඳව පොඩ්ඩක් බලාගෙන ඉන්නේ. අපි කියන්නේ ඇලර්ට් එකේ ඉන්නවා කියලා. පොඩ්ඩක් අපි වෙන වැඩක් කරනවා. හැබැයි ඒ කරන අතරේ හිත පිළිබඳව පොඩි දැනුවත් බවකින් ඉන්නවා. මෙයා මේ වැඩේ හරහා මෙයා මොනවද කියන්නේ? මෙයා මොනවද දාන කෙලෙස්? කියලා පොඩ්ඩක් දැනුවත් බවකින් ඉන්නේ. එහෙම තමයි යන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. හරි. අතිපූජනීය ස්වාමින් වහන්සේ මම වසර 3ක පමණ සිට මෙම නිස්සාරණ වනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙමින් සෑම දිනකම පෑ දෙකකට වැඩි කාලයක් gederදී පරයන්ක භාවනාව වඩමි. ළඟකදී සිට පරයන්කේට ඉඳගත් වහාම හුස්ප නොදැනී යයි. මෙසේ ටික දිනක් ගත වූ පසු දැන් ආලෝක මතුවේ. හිසේ නහරවල විදුලි ධාරාවන් යන්නාසේ විටක දැනේ. ආලෝක නොසලකා හැරියද නැවත නැවත මතුවේ. පින්වත් ස්වාමින් වහන්සේ භාවනාවේ ඉදිරි ගමනට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් දෙපා නැබද පතමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඔව්. දැන් සක්මන් භාවනාව යෙදෙනකොටත් මේ විදිහට ආලෝකමත් වෙනවද නැත්නම් ඉඳගෙන කරද්දි විතරයිද? ඉඳගෙන කරද්දි විතරයි ස්වාමින් වහන්සේ. ඒ ආනාපාන සතියේදී විතරද? එහෙයි. ආනාපාන සතිය කරගෙන යනකොට එක පාර්ටම එලියක් එනවද නැත්නම් ක්‍රමානුකූලව එලියක් ඇවිල්ලා ඒක ටික ටික ප්‍රභාස්වර වීමක් වෙනවද ක්‍රමානුකූලව ඇවිල්ලා ප්‍රභාස්වර වීමක් වෙනවා හොඳයි කොච්චර කාලයක් මේක අත්දකින්නවද අර හුස්ම නොතේරි ඉඳලා මාසයක් විතර වගේ වෙනවා ඔව් දැන් ආලෝක දවස් 4-5ක් වගේ ඉඳලා අපිට ඉතින් පැති දෙකකින් යන්න පුළුවන්. ඔය ආලෝකයේ ඔස්සේ ගිහිල්ලා සමත පැත්තෙන් ගැඹුරට දාන්නත් පුළුවන්. නැත්නම් ආලෝකය ආවට කමක් නැහැ. අපි කෙලින්ම විපස්සනාවට දාන්නත් පුළුවන්. දැන් මීට කලින් කය නිරීක්ෂණය කරනවා වගේ දේවල් වේදනාවන් නිරීක්ෂණය කරනවා වගේ දේවල් කළා තියෙනවද? එහි ස්වාමීන් වහන්සේ. කළා තියෙනවා. එහි. ආහා. එතකොට ඒවැය මොකද தත්ත්වේ? දැන් දැන් ඒවා කරන්නේ නැද්ද? එතනදී නම් තද වේදනාවක් දැනුනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් මං අහන්නේ මේ තද වේදනාවන්ම අවශ්‍ය නැහැ. අපි තුමු දැන් අපේ ආනාපාන සතියෙන් යම් එකඟ බවක් හදාගෙන ඉන්නවා. ඒ අතරෙදි අපිට පුළුවන් දැන් මේ වාඩ්ලා ඉන්න ඉරියව්වේ පවා තේනවනේ අපි වාඩ්ලා ඉන්නකොට යම් තැන් ස්පර්ශ වෙනවා. පාදයකින් එක ගැටෙනවා. අතක් මත අතක් තියාගෙන ඉන්නවා නම් එතන එතන රස්නේ ගතියක්, තද ගතියක් නැත්නම් බරක් තේරෙනවා. අන්න ඒ වගේ දේවල් තේනවනේ. අන්න ඒවා උනත් මෙතෙන්ට වළංගුයි. මෙතෙන්ට මේ ඊතා ප්‍රබල වේදනාවක් අවශ්‍ය නැහැ මේක කරන්න. ඊතාම සූක්ෂම සියුම් වේදනාව උනත් ප්‍රමාණවත්. අපේ අපේ සතිය තියුණු නම් මේ සියුම් වේදනාවන් පවා හොඳට දැක ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මොකද ආලෝකයන් ඔස්සේ ගිහිල්ලා අපිට සමත පැත්තෙන් හිත වඩා ගන්න පුළුවන්. හැබැයි ඒ ගියත් ඉතින් ආයි මෙතෙන්ට එන්න වෙනවා. ආයි විපස්සනාවට දාන්නම වෙනවා. ඒ නිසා මම හිතන්නේ අර අතෙන්ට යන්නේ නැතුව ඒක ආවොත් ප්‍රශ්නයක් නෑ. ඒක සමහරවිට මේක කරද්දි තව දියුණු වෙන්නත් පුළුවන්. නිසා හිත අර දැන් කිව්වනේ ආනාපාන සතියෙන් හොඳට හිත එකඟ වෙනවා කියලා. ඒ එකඟ වුණාට පස්සේ එතන නතර කරගෙන ඉන්න එපා දැන්. දැන් අපි මෙතන නතර කරගෙන හිටියොත් ඔන්න සමතේ පැත්තෙන් වැඩෙන්න ගන්නවා. ඒ වෙනුවට මෙතනට ආවට පස්සේ හිතේ එකඟ බව හැදුනට පස්සේ දැන් කයේ ස්පර්ශ වෙන ස්ථාන වලට දාන්න. වදින තැන් වලට දාන්න. දාලා බලන්න ඒවැය මොනවද Tamanට තේරෙන්නේ කියලා. දැන් අපි දුන් තද ගතියක් තේරෙනවා. එතන පොඩ්ඩක් නතර වෙලා බලාගෙන ඉන්නවා. මොකද වෙන්නේ කියලා බලන් ඉන්නවා. එතන ටිකක් නීරස වෙනවා වගේ නම් ඔන්න වෙන තැනකට දානවා. එතන හොඳට බලන් ඉන්නවා. තව තැනකට දානවා. බලන් ඉන්නවා. දැන් මේ කය පුරාම අර හදාගත්ත සතිය සමාධිය යොදන්නයි තියෙන්නේ. ඒ විදිහට අපි මේක විපස්සනා පැත්තෙන්ම යන්න. එතකොට මේ ආලෝකයේ තරම්ම ගැටලුවක් කරගන්න එපා. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දිනක ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් අනුව චිත්තානුපස්සනාවෙන් භාවනාව කරගෙන ගියා. දැන් මුලදී මෙනෙහි කරගෙන යන විට අයින්ව සංසුන් උන සිත නැවත මෙනෙහි කර බලන විට ඒවා පිළිබඳව කිසිවක් සිතට වැටෙන්නේ නැහැ. බොඳ වෙලා යනවා. චංචල කම්පන ගතිවල සිත දිගටම පවත්වාගෙන යද්දී ඒ වාද ටිකෙන් ටික තුනී වී කිසිවක් නොවැටහි යනවා. දිගටම සිත රඳවාගෙන සිටිද්දී ශරීරයේද නොදැනී යනවා. පොළවට හැපෙන තද ගතිය පමණක් දැනෙනවා. ගරු ස්වාමින් වහන්සේ උපදේශයක් ඇතනම් කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ අවස්ථාවේ Taman බලන්න පුළුවන් නම් දැන් මේ තද ගතියක් දැන් ඇවිදිනකොට දැනෙනවා. එතෙන්ටත් හිත තමන්ද බලෙන් දාන්නේ නැත්නම් හිතම යනවාද කියලා බලන්න. ඉතින් සමහරවිට තමන් බලෙන් වොමනාවෙන් දැන් මේ අරමුණ බලන්න දානව වෙන්න පුළුවන්. එහෙම අවශ්‍ය නෑ දැන්. දැන් දැන් තියෙන ටිකක් හිත ලිහිල් කළා හිතට ටිකක් උඩට එන්න ඉඩ දීලා යන ගතියකුයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මුලදී තමයි අර හිත පිට යන නිසා අපේ සතිමත් බව අඩු නිසා එකඟ බව අඩු නිසා අපි මුලදී මෙහෙවීමක් කරනවා. අපි හොඳට විස්තර බලනවා, එයාව ගෙනල්ලා ආයි නැවත නැවත අරමුණේ තියාගන්නවා. මේ විදිහට අපි මෙහෙවනවා. මොත් හොඳට කාලයක් කරනකොට ඔන්න හිතම ඒ දේ කරනවා. එයාම විස්තර බලනවා. එයාම ඒ කටයුත්ත කරගෙන යනවා. හැබැයි කාලයක් යනකොට එයා විස්තර බලන්න ඉදිරිපත් වෙන්නේ විස්තර නිකන් බොඳ වෙලා ගිහිල්ලා. ඒ වෙලාවේදී නැවතත් ඔන්න අපි ආව බලෙන් ඕක බලන්න දානවා කියන්නේ තේරුමක් නැහැ. වෙහසක්. ඒ වෙනුවට දැන් බලන්න තමන් මේ බලෙන් දේ දේ කරවන්නේ නැත්තම් හිතම බොහොම සැහැල්ලුවෙන් ඒ දේ කරනවාද කියලා. බලෙන් නම් කරන්නේ බලෙන් කරන ගතිය අඩු කළා යන විදිහට යන්නයි තියෙන්නේ. සතියෙන් පෙන්ලා දේවි දැන් මේ හිත ගාන්ට වැඩෙනවා නම් දැන් මේ අර අරමුණ අරමුණු තොර අරමුණු වලින් තොර ස්වභාවයට එනවා නම් දැන් හිත ටික ක්‍රමානුකූලව අර මේවැය තියෙන වෙනස් වෙන ගතිය නැත්තම් පාලනය කරන්න බැරි ගතිය ඒවා දැක දැක තමයි ක්‍රමානුකූලව අරමුණෙන් අයින් වෙන්නේ. හොඳයි. අද අවසාන ප්‍රශ්නය While doing Sakman Bhavana, I was able to concentrate on the movement of the feet for a longer time than concentrating on in breath and out breath during Anapanasati. Sometimes I get distracted by sounds but most of the time, I get distracted because my mind keeps asking me if I am concentrating on the moment or not. It seems like my mind keeps checking on me. She seeks an advice in English. අන්තිමට මොකද්ද කියන්නේ? uh, I get distracted because my mind keeps asking me if I am concentrating on the moment or not. It seems like my mind keeps checking on me. Mm, I mean, sometimes uh, in a way we can say it is Mara that uh, when we are doing certain things properly, our mind has a kind of a habit to kind of commenting it. Okay, mind is kind to give instructions, but we are doing the job properly. So if we can understand now, we are really mindful, we can observe the thing properly and uh, say our, say, uh, toes are touching and uh, say heels are touching. I am experiencing certain stiffness, roughness, and all sorts of uh, characteristics. And if that is the case, just ask the mind or the thought to just shut up just keep him keep it away let the logical mind the rational mind to calm down so here actually the involvement of the calm, uh, rational mind involvement of the logical mind is a hindrance it is an un, un, in a way it's an uninvited guest so at this position we don't need to encourage that kind of uh, rational thinking rather it's our duty is to calm down the mind and simply observe the uh, characteristics, characteristics of what you are experiencing while walking. Say while walking, when your left foot is touching, you just simply observe what is there. Sim simple sensations, how they are changing, how they are varying, what are the various other observations available. So that is the situation we have to approach. Sometimes when our when we are doing such simple thing, uh, we can't appreciate it. We think that uh, we need uh, some more knowledge, we need uh, some kind of other book knowledge we need to rationalize the thing so various sorts of other things comes in so all those are actually hindrance all those are uh, sort of uh, obstacles to the meditation so our duty is to simply very uh, in a in an innocent way in a very simple way allowing things to happen just experiencing just just uh, sort of uh, what to say un, under without any judgmental without being judgmental we are simply observing so that is what we need to do හරි හොඳයි දැන් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එතනින් අවසන් වෙනවා කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් නැත්නම් අපිට පුළුවන් ඔව් කලින් මහත්මියකට උපදෙස් දුන්න අර සක්මන් භාවනාවේදී නිදිමත වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් එතන නැවතිලා ඒක බලාගෙන ඉන්න කියලා. දැන් මටත් ඒ තත්ත්වෙම ඇතිලා තියෙනවා කලින්. එතකොට දැන් වම දකුණ මෙනෙහි කරමින් යද්දී තමයි ඒ තත්ත්වය ඇති වෙන්නේ. එතකොට දැන් නැවතුනහම එතන මෙනෙහි කරන්න දෙයක් නැති වෙනවත් එක්ක මොකක්ද එතනදී කෙරෙන්න ඕනේ කියලා. ඇත්තටම එතෙන්දී මුකුත් නොකර ඉඳවයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කර කර තමයි හිටියේ. දැන් හොඳට අපි මේ කටයුත්ත සාර්ථක වීම හරහා ඔන්න හිත එකඟ වෙනවා. හිත වම දකුණ කිය කියා ගියා. ඔන්න හිත හොඳට එකඟ වුණා. ඔන්න අපි බලනවා දැන් වම දකුණ කියන්නේ නැතුව හොඳට මේ දැනුවත් භාවයේ ඉන්නවා. දැනුවත් භාවයේ හොඳට ඉඳද්දී ඔන්න තවත් හිත එකඟ වෙනවා. දැන් ඇත්තරම නිකන් ක්‍රමානුකූලව කරන දේවල් ටික අඩුවීමක් වෙන්නේ. අපි මුලින් කරනවා. මුලින් වම දකුණ කියන කරනවා. අනේ ඊට පස්සේ වම දකුණ කියන අපි කරපු දේ අඩු කරනවා. ඒක හැලුණා. දැන් ඒ වුණාට ඒ දැන් තියෙන්නේ නිකන් බැලීමක්. දැන් බොහොම මේ කියන්නේ සරල විදිහට දැන් දැනෙන දේ පිළිබඳ දැනුවත් වෙනවා. ඒ හරවන්න තවත් හිත එකඟ වෙනවා. හිත එකඟ වීම එතකොට එක්තරා සමහර වෙලාවට සමාධි පැත්තකින් වැඩෙනවා. ඒකට අපි අනුග්‍රහ කරාට වරදක් නැහැ. ඉතින් සමාධි පැත්තෙන් වැඩෙනවා. අන්න ඒ වෙලාවේදී ඔන්න Tamanට තේරෙනවා දැන් දැන් ටිකක් ඇවිදින එක අමාරුයි. දැන් ඉස්සරහට යන්න බෑ නිකන් හිත බ්‍රේක් ගහනවා වගේ. දැන් ටිකක් ඉස්සරහට යන්න අමාරුයි. නිකන් පැත්තම නිකන් අඳුරු වේගෙන වගේ එනවා නිකන් ඇහි ඇස් දෙක නිකන් පියවිගෙන වගේ එනවා. නිදිමත කියලා අර්ථ දක්වන්න ටිකක් අමාරුයි. ඒ තමයි අඳුරු ගතියකට වගේ එනවා. එතෙන්දී ඇවිදින්න යන්න එපා නතර වෙන්න. නතර වෙලා ඒ ඒ අඳුර අඳුර තුල හිතට යන්න ඉඩ දෙන්න. දැන් මේ අඳුරට බය වෙන ඒ ඒන අඳුර බය වේතු අඳුරක් නෙමෙයි. දැන් මේ හිත එකඟ වෙද්දී අපිට හැමතිස්සෙම මේ ආලෝකයක් එක එකඟ වෙනවා කියලා නීතියක් නැහැ. සමහරවිට නිකන් ඇස් දෙක පියාගත්තාම අපි සාමාන්‍යයෙන් අඳුරක් එක්ක හැබැයි හිතේ කිසිම ක්ලේශයක් නැති සිතවිල්ලක් නැති ස්වභාවයක් තියෙනවා නම් ඒකේ වරදක් නැහැ. හොඳට හිත එක්තරා අන්දමකින් හොඳට නිකන් බැස ගැනීමක්, කය තුලට සියල්ල පැමිණීමක් සමාලාවට නිකන් දැනෙන්නේ මේ නිකන් පොළොව යටට නිකන් කිඳා බහිනවා වගේ නිකන් මෙහෙම යටට යනවා වගේ. එහෙම දැනුණට වරදක් නැහැ. ඒවා වැඩෙන්න, يعني මේ විපස්සනාවේදී හම්බ වෙන විවිධාකාර ලක්ෂණ කියන්න පුළුවන්. විවිධාකාර මේ සතපුම් කණු කියන්න පුළුවන්. ඒවා ඔක්කොම හරහා යන්නයි තියෙන්නේ. ඔව්. අනිත් එක සම්මාස පරියංක භාවනාවේදී දැන් අර හිස් මුකුත් නැති තැනකටපත් වෙනවා හිත. ඒ කියන්නේ පත්තන තත්ත්වයක් තිබුණා කලින්. ඒ කියන්නේ හුස්ම හතරක් පහක් වගේ බලනකොට ඒ හිස් තැනට යනවා. ඒනට හුස්ම සියුම් වීමක් මට දැනෙන්නේ නැහැ. නිකම්ම තමයි එතෙන්ට යනවා වගේ දැනෙන්නේ. අනිත් එක එතන ඉන්නවා තේරෙන්නේත් නැහැ. එළියට එන අවස්ථාවේදී තමයි තේරෙන්නේ. එතකොට එතනදී හිතවිල්ලක් එන එකක් බලන්නවත් මුකුත්ම දැනීමක් නැති තත්ත්වයක් තියෙනවා. දැන් අතරම බලන්න ඕනේ අපි ඔය தত্ত্বය සමත පැත්තෙන් අත්දකින්නත් පුළුවන් කෙනෙක් විපස්සනා පැත්තෙන් අත්දකින්නත් පුළුවන්. සමත පැත්තෙන් අත්දකින්නකොටත් අපි දුමු අපිට නොතේරුණාට නිකන් අරමුණක් සිතුවිල්ලක් නැහැ කියලා. සමානලාවට අපිට ආපු නිකන් අඳුරු ස්වභාවයක අපි ඒක අරමුණු කරන් ඉන්නවා. හිත ඒකෙම නිකන් බැහැ ගන්නවා. අඳුරක නිකන් බැහැගත්තා වගේ. එතන හැබැයි අරමුණක් සහිතව නිකන් සමත පැත්තකින් යාමක් තියෙනවා. හැබැයි අපි තුමු කාලයක් තිස්සේ විපස්සනා වඩලා වඩලා ත්‍රිලක්ෂණය වැටහීම හරහා ක්‍රමානුකූල අරමුණු ගෙවිලා යනවා. අරමුණු ගෙවිලා ගිහිල්ලා ඔන්න හිතපත් වෙනවා හිස් ස්වභාවයකට, ශූන්‍ය ස්වභාවයකට. එතනත් එතනත් කෙනෙක් අනිමිත්ත පැත්තකින් ශුන්්‍යත පැත්තකින් එතනත් කෙනෙක් අත්දකිනවා. මේ දේ මේ දෙක ටිකක් අමාරුයි වෙන් කරලා හඳුන ගන්න. තමන්මයි ඒක දන්නේ. ඒ කියන්නේ මේ පිටින් කෙනෙකුට මේ ඒ දේ දැනගන්න සෑහෙන ප්‍රශ්න අහලා ප්‍රශ්න අහලා තේරුම් ගන්න ඕනේ මේ කොයි පැත්තෙන්ද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ ඉදිනදා ජීවිතයේදීත් ඒ කියන්නේ හුස්මට හිත නොයද වෙන මොකක් හරි අරමුණක ගොඩක් ඒකාග්‍ර වෙලා හිත තියෙද්දිත් ඒ වෙලාවේ දැනෙන්නේ නැහැ. ඒ වුණාට අර වගේම එතනින් එළියට එද්දි ඒ වගේම හැඟීමක් එතනක් තියෙනවා. කියන්නේ S දෙකත් අරගෙන එහෙම තමයි ඉන්නේ. ඒ වුණාට අර ට්‍රාන්ස්පරන්ට් බිත්තියකින් එළියට එනවා වගේ හැඟීමක් තමයි තැනදී දැනෙන්නේ. ඒ එදින්දා ජීවිතෙත් ඒ වගේම අත්දැකීමක් තියෙනවා. මම මෙහෙම අහුවොත් දැන් මෙතෙන්ට එන්න කලින් හොඳට විස්තර බලබලා ඒවා වෙනස් වෙන හැටි බලබලා එහෙම ගිය යුගයක් තිබුණාද භවනාවේදී? එහෙම කළාද? කොච්චර කාලයක් විතර කළාද? දැන් මම මාස 8ක් විතර තිස්සේ භාවනා කරනවා සමනස. ඒ කියන්නේ දිනපතාම හොඳට භාවනා කරනවද? මට දැන් හැමදාම උදේට පැයක් වගේ භාවනා පැයක් කමාරක් වගේ තමයි භාවනා වේදෙන්නේ. එහෙම නැති දවසුත් තියෙනවා සමනස. දැන් ඒ මාස 8 තුල තුන් පාරක් දැන් මේ දැන් ඉන්න තත්ත්වෙත් එක්ක එහෙම හොඳට භාවනා වැඩිගෙන ඉදී ආයි මුලටම වැටෙන අවස්ථාවල් මට ඇති වෙලා තියෙනවා. දැන් අදත් මං ඉන්නේ වගේ තැනක ඒ කියන්නේ අදත් උස්ම පේන්නවත් නෑ හිත පිට යනවා නිදිමත එනවා වම දකුණ බලන්නත් අමාරු ඒ වගේ නිකන් මුකුත්ම නැති තත්යකටත් පත් වෙන දැන් මේ තුන්වෙනි පාරට විතර තමයි පත් වෙලා තියෙන්නේ මේ මාස 8 ඇතුළත නෑ එහෙම තමයි ඒ කියන්නේ එකතකින් මේ හැම දෙයක් කරාම අපේ ආධ්‍යාත්මික වශයෙන් යමක් දියුණු වෙනවා ඒ කියන්නේ අපි මේ ගමනේදී අපි ඇතුළට නැඹුරුලා යන ගමනේදී මේ භාවනාවේ සිද්ධ වෙන ඇදවැටීම් නැවත නැගී සිටීම් හරහාමයි එක්තරා අන්දමින් අටලෝ දහමකට කම්පා නොවන ගතියක් දිනු වෙන්නේ. මොකද මේ වෙන අපිට ඉදිරිපත් වෙන්න අවශ්‍ය නැහැ විවිධාකාර අපේ ගෙවල් ගිනි ගන්නවත් ආහාර මේ දෙයක් අවශ්‍ය නැහැ. මේ භාවනාවෙම වෙන අඩු වැඩි වීම, භාවනාවෙම වෙන කඩාවැටීම්. මේ හරහාම ලොකු දෙයක් දිනු වෙනවා. ඒ නිසා මේ මේවල් එකක්වත් මේ කරදර කරගත් කරදරයක් වගේ පෙනුනට මේ හරහා තමන්ගේ ආධ්‍යාත්මික වශයෙන් ශක්තියක් ගොඩනගනවා කියන එකත් තේරුම් ගන්න. ඊට පස්සේ සමහර විට හිත මම දන්නේ දැන් අරමුණු අර විදිහට අපි දුමු හොඳට වැඩිච්ච කාලයකදී හොඳට ඒ අරමුණු ෂය වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම අරමුණු වලින් තොර ගතියක් එහෙම අත්දැකලා තියෙනවද? ඒ කියන්නේ මට හුස්ම බලාගෙන ඉඳිද්දි එහෙම උනාට ස්වාමීන් වහන්සේ මට ඒක හුස්ම ගෙවි යනවා පේනිලා නැහැ. හුස්ම බලාගෙන ඉන්නවා ඊට පස්සේ එතනින් එළියට එන දෙක තමයි තේරෙන්නේ. ඔව්. නෑ එතන එතන විතරක් නෙමෙයි. ඒ එතනින් පස්සේ නිකන් කය නිරීක්ෂණය කරන්න කයේ සංවේදී ස්වභාවය සංවේදනාවන් බලන්න වේදනාවන් බලන්න එහෙම යොදවලා තියනවාද? ආ ඒ කියන්නේ තැඩි වේදනාවක් ආපු අවස්ථාවක බලලා තියෙනවා. එහෙම නැතුව බලන්නේ. තව ටිකක් එහෙමනම් ඒ පැත්ත බලන්න. මොකද අපි ඇතැම් වෙලාවට විපස්සනා පැත්තෙන් වෙන්න හැදිලා වෙන්නත් පුළුවන්. නමුත් අපිට ඒක ටිකක් හොඳට මේ පැත්ත ඇසුරු කළා කායानुපසනා පැත්තෙන් වේදනානුපසනා පැත්තෙන් හොඳට ඇසුරු කළා ගියේ නැත්නම් අපිට එන ප්‍රතිඵලය පවත්වා ගැනීමේ ශක්තිය අපි ගාව දියුණු වෙලා නැහැ තාම. ඒ නිසා අපි මේවැ කාලයක් ගත කළා කියන එක අවාසියක් නෙමෙයි. අපිට මේක යන්න හදිස්සිය කියලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි. මේකට කාලයක් ගත වෙනවා. අපි ඒ ඒ කාලේ ගන්න ඕනේ. කාලේ දැන් අපි හිතමු දැන් මාක් හරි මාක් පැලයක් වගා කරන්න ඕන නම් අපි පොල් පැලයක් හිටවුවාම ඉතින් අපිට හදිස්සි වුණාට පොල් කඩා ගන්න පොල් හම් වෙන්නේ නැහැ. මොකද පොල් ගහ අවුරුදු ගාණක් යනවා පළදාව දෙන්න. අන්න ඒ වගේ තමයි භාවනාවේදීත් අපිට තියෙන්නේ මේ නිතිපතා භාවනා කරන එක. නිතිපතා භාවනා කරනවා ප්‍රතිඵල ලැබෙන වෙලාවක ලැබෙයි. අපේ යුතුයකම වෙන්නේ හැමදාම ඒ වෙන් කරගත්ත වෙලාවේ හොඳට අපි උනන්දුවෙන් උද්‍යෝගයෙන් ඒ කටයුත්ත යෙදෙනවා. අන්න ඒ නිසා තවදුරටත් පොඩ්ඩක් බලන්න දැන් ආනාපාන සතියෙන් යනවා හිත එකඟ වෙනවා ඒ ඒ ඒ එකඟ හැදෙන එකඟ බවත් පොඩ්ඩක් ටිකක් පරීක්ෂා කරලා බලන්න කොයිතරම් මට්ටමකද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට තියෙන පුළුවන් බොහොම තාමත් ආස්වාසේ වශයෙන් වටහා ගන්නවා. ප්‍රාස්වාසේ වශයෙන් වටහා ගන්නවා. ඒ කියන්නේ තවත් එහාට යන්න පුළුවන් ආනාපාන සතියෙම. අහලා තියෙනවනේ මේ විස්තර ටික නේද? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් යන්න පුළුවන් සෑහෙන මට්ටමක් කියලා කියන්නේ නිකන් සංඥාවක් තියෙනවා මේ දැන් ආනාපානය සිද්ධ වෙනවා කියලා. හැබැයි මට වෙන් කරගන්න බෑ මේක ආස්වාසියද ප්‍රසආසයක්ද කියලා. අන්න ඒ මට්ටම ඇත්තටම ගන්න පුළුවන් එක අතකින් උපචාර මට්ටමක් කියලා. ඒ මට්ටමට එනවා නම් ඊළඟට බලන්න කය නිරීක්ෂණය කරන්න ගන්න. කය තුල කය තුල එක්ක කයේ දැනෙන ඒ ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන්න. තව වේදනාවන් නිරීක්ෂණය කරන්න පටන් ගන්න. මේක යෙදෙන එක අත්‍යවශ්‍යයි. ඒවන් යෙදීම හරහායි හිත ක්‍රමානුකූලව වැඩිලා විපස්සනා පැත්තෙන් යන්නේ. දැන් අනිත් එක මුල් දවස්වල ඔය මේ නිින්ද යන ගතිය ඉතින් ස්වාභාවිකයි. ස්වාමීන් වහන්සේ මට දැන් තියෙන දැන් එදිනෙදා මට භාවනාවට වාඩිලා භාවනා කරන්න වැඩි වෙලාවක් කියදෙනවා අඩුයි කියතරදී. ඒකට මම එදිනෙදා සතිය පවත්වන්න දැඩි උත්සාහය කියදෙනවා. දැන් මට මෙහිදී දැනෙන්නේ භාවනාවට වාඩි වුණාම හිතක කරගන්න අමාරුයි. ඒ නිකන් ඉන්න වෙලාවටත් හුස්ම පේනවා. අනි ඇවිදිනකොට පයේ සීතල ගතිය ඔක්කොම දැනෙනවා. සක්මනට ගිහින් කරන්න ඕනි කියලා හිතලා ඉද්දි හිත එකඟ කරගන්න අමාරුයි. ඒ වුණාට නිකන් ඉඳද්දි හැමදේම නිකන්ම නිකන්ම සිද්ධ වෙනවා. හැබැයි ඉතින් අර බානට වාඩි වෙච්ච තරම් හිත එකඟ වීමක් එතනදි වෙන්නේ නැහැ. හැබැයි සතිය පවතිනවා මෙතන. ඔව් එහෙම ගතියකුත් තියෙනවා. ඔය මේ ඇතම් වෙලාවවල එහෙම කියන්නේ බ්‍රහ්මාංශ සායනහස එහෙමත් කියලා තිනවා. දැන් භාවනා කරන්න කියලා වරුණාට පස්සේ හිත දුවනවා. හැබැයි හිත ඕන තැනක ඵලයන් කියලා ඉන්නකොට හිත ඉන්නවා. ඉතින් එහෙම தත්ත්වයක් තියෙනවා. ඉතින් මේකත් හරි අමුතු විදිහට තමයි මේ වැඩ කරන්නේ. ඉතින් එන එන විදිහට ගහන්නයි තියෙන්නේ. ඒ කියන්නේ වාඩ්ලා වාඩ්ලා වලත් භවනා කරනවා නෙමෙයි ඕන තැනක යන්න කියලා අතරින් තියෙන. ඒකට ඉඳීවි. <laughs> කළා බලන්න. ඉතින් මේ ඒ කියන්නේ අපි අර හුඟක් අනවශ්‍ය විදිහට මේකට බලපෑම් කරන්න ගියාමත් මේක යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපිට උනන්දුව වැඩි වුණාම අපි මෙහෙවන්න හදනවා, දත් මිටි කනවා, දඟලනවා. එතකොට මේක අමාරුයි. එහෙමනේ පොඩ්ඩක් නිකන් සතුටින් සැහැල්ලුවෙන් මේක යන්න ඕනේ කියලා يعني උනන්දුව තියෙන බව ඇත්ත. නමුත් බොහොම සත්නේ සැහැල්ලුවකින් තමයි වැඩේ කරගෙන යන්න ඕනේ. මේක සතුට අත්‍යවශ්‍යයි භවනාව වැඩෙන්න. දැන් අපි අර ඕන්ට වඩා මෙහෙවන්න ගියාම මේ දරදඬු කළා දඬු කඳේ ගහුවා වගේ කරන්න ගියාම යන්නේ නැහැ. හිත තවත් විසිරෙන එකයි වෙන්නේ. හොඳයි හොඳයි. ඒක තමයි. ඒකට වාඩි වෙලත් පොතක් කියවන්න ගන්න. <laughs> ඔව්. එහෙමයි. ඉතල පරයන්කේ වාඩිලා පොතක් කියවන්න ගන්නවා. ඔන්න හිත එකඟ වෙනවා. පොත පැත්තක තියලා ආයෙ දෙයකට දානවා. <laughs> ඔව්. තියෙන තියෙන. ඇත්තටම. ඔව් ඔව්. ඔව්. ඔව්. සෑහෙන බලන්න දැන් මේ මං තැන් මාරු කරා ඊට පස්සේ. ඒක තැන්වලට ගිහින් දැන් භාවනා කරනවා ඒ මට හුස්ම තේින්නෙම නැහැ. ඉතින් මේ මොකද්ද මේ මේ ආපහු භාවනාව ආපස්සට ගියාද කියලා ඒක මම ලොකු පස්කල්තාවයකට පත් වුණා. ඒ විදිහට කීප ලක්ෂණයක් විතර ආපහු කරගෙන කරගෙන යනකොට ආයෙත් අර තත්ත්වයට ආවේ. ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් උඩ යනවා, යට යනවා, හැදෙනවා, කැඩෙනවා. ඉතින් මේක මේකම ඉතින් ලොකු අභ්‍යාසයක් වෙනවා අපිට මේ යන ගමනේදී. ඉතින් මේ හැමදේම ඉතින් අත්දැකීම් කරගන්නයි තියෙන්නේ. මොකද ඉතින් ටික ටික වැඩෙන්න නිවැරදිව භාවනාවක් වැඩෙනවා නම් අපේ හිතේ එක පැත්තකින් අපි ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න ඕනේ. අපිට තියෙන්නේ නිතරම නිකන් බොහොම බොළඳ හිතක් නම් කොච්චර භාවනා කළත්. කියන්නේ එක පැත්තකින් බැලුවාම මේ තාම වැඩිලා නැහැ. විශේෂයෙන්ම විපස්සනාවක් නම් වැඩිලා නැහැ. සමතයක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි තාමත් නිකම් තාම මෙහෙම කිසිම දෙයක් දරා ගන්න පුළුවන් ගතියක් අපි ගාව නැත්තම් අපිට නිකන් අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් වැඩිලා නැත්තම්. ඒ කියන්නේ තාම විපස්සනාවේ මේ බොහොම ලදරු අවදියේ ඉන්නේ. නමුත් විපස්සනාවක් වෙන්න නම් ඔන්න මේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය, මේවා වෙනස් වෙන ස්වභාවය, මට මේවා පාලනය කරගන්න බැරි ස්වභාවය. ඒක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි තේරුම් ගන්න. ඉතින් ඒක හොඳ ආකාරව අපිට තේරෙනවා නම්, ලෝක ස්වභාවයක් වශයෙන් තේරෙනවා නම් අන්න විපස්සනාව කියලා අපි නම නොකියුවට අන්න අපේ අත්දැකීම් පැත්තෙන් ලොකු අත්දැකීම් සම්භාරයක් එහෙම නැත්නම් මානසික ශක්තියක් අකම්පිත ස්වභාවයක් ඇත්තටම හැදෙන්න ඕනේ. ඒකයි ඉතින් බුදුරජාන් වහන්සේලා ඉතින් රහතන් වහන්සේලා ඉතින් අර తాදී ගුණයක් කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. උන්වහන්සේලා ඉතින් කොයි දේ පෙරළුණත් කොයි මට්ටමටපත් උනත් මේ අරමුණු වල මේ පෙරලීම තියෙනවා. අරමුණු වල පෙළෙන ස්වභාවය තියෙනවා. නමුත් තමන්ගේ හිත නික්ලේශී නම් තමන්ගේ හිත අකම්පිත නම් අර බාහිරේ සිද්ධ වෙන දේ තමන්ට ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒක භාවනාව ටික ටික කර කර විපස්සනාව ටික ටික වැඩි වැඩි එක්තරා අන්දමකින් මෝරමින් යන ගමනක් තමයි තියෙන්නේ. හොඳයි එහෙනම් මම හිතන්නේ ප්‍රමාණවත් කියලා අපි පැයකුත් විනාඩි 40ක වගේ කාලයක් අපි අරගෙන තිනවා. ඉතින් ඊළඟට මම හිතන්නේ හවස් වරුවේ ලොකු සානාසේ වැඩලා ධර්ම දේශනාවක් පවත්වනවා. ඉතින් අපි සියලු දෙනා මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලු කුසල් සියලු දෙනාටම මේ ඉදිරි කාලය තුලදී සාර්ථකව තමන් බලාපොරොත්තු වෙන සති සමාධි ප්‍රඥාවන් දිනු කරගන්න හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.